කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චක්ඛ සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් තමයි අපි මේ 86 වෙනි භාවනා වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ අපි ඊයේ සාමාන්‍ය හඳුන්වා දීමක් ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රය සම්බන්ධයෙන් ඒක සරුවචන් වහන්සේ විසින්ම හිතාමතා ශ්‍රාවක පිරිස වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මතයක් අදහසක් උපදේශයක් දතයුත්තක් ඒක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා තමන් වහන්සේ මේ ඉදිරිපත් කරන හදන කාරණා පිළිබඳව කාටත් ශ්‍රද්ධාව දියුණු කරගන්න ඒ වෙනද හැඟීමක් පහළකරනද ਸਰවචනංශය සඳහන් කරලා තිනවා ධම්මං වෝ භික්ඛවේ දීති සාමි ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං භ්‍රමචර්යං ප්‍රකාශිස්සාමි කියලා ඒ දේශනා කරන්න හදන ධර්ම කාරණේ පිටිබඳව ಗುಣ වර්ණාවක්. එහෙම නැත්නම් ඒකේ ආනිසංශ නමයක් ගෙනහැර පාලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි සතිපට්ඨාන සූත්‍රයේදී දකිනවා. ආර්ය වංශ සූත්‍රයේ දකිනවා. ඒ වගේ තැන්වල මේ සූත්‍ර දේශනාවට කලින් ਸਰවචනාංශේ ආහන පිරිසගේ හිත තෙද ගන්නව ගන්න කුළු ගන්නවන්න මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම කොටාශයේ මේ විදිහේ ಗುಣ ගායනාවක් කරනවා. මේකෙත් අපි ශක්ති ප්‍රමාණේ ඒ වගේ ධර්ම දේශනාවට සූදානම් මනසක් අලුත් වෙච්ච මනසක් ඇති කරගන්න ඊයේ හඳුනා දීමේදී වෙලා ගත්තා. ඉතින් ඒ හඳුනා දීමේදී මේ චක්ඛ වශයෙන් හයේ කොටස් හයක් ਸਰවචනාංශේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. බණ භාවනා කරන පිටසක්ගේ සුත්තමේ ඥානය සඳහා ඒ වගේ මේ අත්තන්ට පොඩි අභ්‍යාසයක් දෙනවා මේක මේ විදියට දෝ මේක මෙහෙමමද කියලා බලන්න චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් ආයේ විපස්සනාවට දාලා තර්කයට දාලා. ඉතින් මේ දෙකට හරියනවා නම් මේ සූත්‍රමේ වශයෙන් අහලා දැනගෙන චින්තාමේ වශයෙන් Tamanට ඒක ගැළපෙනවා නම් මේක නూరుක් නරකක් අපලයක් කංකරච්චලයක් නෙවෙයි කියලා එම්නම් එහෙම කෙනෙකුට ඒක කරබැලීමේ ආසාවක් පහළ වෙනවා කුසල ඡන්දයක් පහළ වෙනවා ඒකට තමයි අපි කියන්නේ ආ ඒ භාවනාවට නංවනවයි කිය. ඉතින් මෙතන මේ පළවෙනි අවසාට අහන පිරිසුත් ඇති ඒ වගේම අහලා තියෙන අනිකුත් ධර්මත් එක්ක ගලපලා බලන චින්තාමේ වශයෙන් ණය ක්‍රමයට තර්ක ක්‍රමයට ගලපන පිසුකුත් ඇති. ඒ වගේ මේ දෙකමත් කරලා භාවනාවට ලංවන පිසුත් තියෙනවා. ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් මේකයේ භාවනා ජීවිතයකට නැත්නම් පර්යංකයකට එවනත ධක්මනකට එනත ඉදිනදා ජීවිතය ගත කරනකොට කොච්චරක්නම් අපිට මේක සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන පැත්ත තමයි උත්සාහ කරලා බලන්නේ. ඒ එහෙම කෙරුවට මොකද අහන කෙනාගේ සුතමේ ඥානයේට බහුසුත භාවයේ පොතේ දැනුමට පෝෂණයක් ලැබෙන්නත් ඕනේ. ඒ වගේ මේක හිතට වද්දා ගන්න උත්සාහ කරන ණය විපස්සනාවට කල්පනා කරන තර්කානුකූලව කල්පනා කර නැත්නම් ගෝචර වෙන්න ඕනේ. ඒ වගේම අර භාවනාවටත් අත්වලක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට බලනකොට සර්වජන් වහන්සේ ච අජ්ජතික ආයතනානි වේදිතබ්බානි කියලා පළවෙනිම සඳහන් කරන්නේ පුද්ගලයෙකුට මිනිස්සෙකුට වෙච්චාම ඒක පංචවෝකාර භවයක් සහිත මනුස්සාත්ම භාවයේ එයාගේ එක අංග සම්පූර්ණ සෞඛ්‍ය සම්පන්න මානසික කායික මානසික ශක්තියක් ඇති මිනිස්සෙකගේ පුද්ගලයෙක් කෙනෙක් කියනකොට එතන ආයතන 6ක ක්‍රියාකාරීත්වයක් තියෙන බව ਸਰවචනාංශයේ පිළිගන්නේ කියලා අපට ඉදිරිපත් කරන මතයක්. ඒ ආයතන වලට අදාළ බාහිර ආයතන තියෙනවා. ඒ ච අජ්ජත්තික ආයතනානි කියන එකට තමයි ਸਰවචනාංශයේ සඳහන් කරන්නේ ච අජ්ජත්තික ආයතනානි වේදිතබ්බානි ඉතිමේ පනීතං උත්තං කිංචේතං පටිච්ච උත්තං මානි මම මේ චචක්ක හයි වාය හඳුල්ලා දෙනකොට ආයතන හයක් බාහිර ආයතන අජ්ජත්ක ආයතන වශයෙන් හඳුන්ලා දුන්නා මේ අජ්ජත්ක ආයතන වශයෙන් මම මේ අදහස් කරේ මොකද්ද කියලා අර දීපු ಉದ್ದೇಶයට දැන් නිर्देशයක් පිටක විස්තරයක් දෙනවා චක් ආයතන සෝත ආයතන ඝාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන මෙන්න මේ හයට තමයි මම මේ අජ්ජත්තික ආයතන කියලා කිව්වේ. ඒවට එක එකට අදාළ බාහිර ආයතනක් තියෙනවා. ඒ ඒ වෙලාවේදී ඒ ඒ ආයතනය ඒ බාහිර ආයතනත් එක්ක සම්බන්ධ වෙන වෙලාවේදී ඒ සිද්ධිය යෝජනා ඉෂ්ට වෙන්න නම් පිළිගත් සිද්ධියක් බවට එන්න නම් ඒ වෙලාවේදී විඥානයේකට සාක්ෂි වෙන්න ඕනේ. විඥාණයකට උදව්පකාර කරන්න ඕනේ. ඒ විදිහට ඒ ඒ තැන ඒ ඒ ආයතනයට අදාළ බාහිර ආයතන සම්බන්ධ වෙනකොට විඥානයාගේ පැමිණීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ ඒ අවස්ථාවට උදව් කරන්නා වූ විඥාන જાති හයක් ඇහැට කනට නාසයට දිවට කයට මනසට කියලා විඥානකාර හයක් සර්වචනංශේ පෙන්නනවා අපි කියන්න පුළුවන් ඉස්සලා කියාපු දෙක රූප ධර්ම ඇහ කන දිව නාසය කය මන මන ආයතනය අර ඉතුරු පහ රූප ධර්ම ඊට පස්සේ ඒවට අදාළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන වෙයිදී පළවෙනි පහ රූප ධර්ම මන ආයතනට අදාළ වෙන ධර්ම නාම ධර්ම ඊගාවට මේ විඥානකාය හයම නාම ධර්ම වලට වැටෙනවා යම් හේකින් විඥානය අවිල්ලා එතෙන්ට ආදාර උපකාර කරාන සම්බන්ධ වුණාන යෝජනා ඉෂ්ට කරාන එතන අපි ස්පර්ශ සිද්ධ වෙනවා ස්පර්ශ හයක් මේ අනුආයතන වශයෙන් සිද්ධ වෙනවා ඒ ස්පර්ශ අනුව විඳීම් වේදනා හයක් සිද්ධ වෙනවා ඒ ඒ වේදනා නොදන්න කෙනාට සුත්මේ වශයෙන් ආපු කෙනාට චින්තාමේ වශයෙන් කල්පනා නොකරපු කෙනාට භාවනාම වශයෙන් භාවිතයට ගත්තේ නැති කාට ඒකාන්තෙම තණ්හාව ඇති කරනවා ඇති වෙන ඇති වෙන සෑම ස්පර්ශයක්ම ඇති වෙන ඇති වෙන සෑම වේදනාවක්ම තණ්හාවෙන් කෙලවර වෙන නිසා පටන් ගත්ත දැන්ලා අවසාන වෙනකන් අතෝ රක්නතෝ කරන තණ්හා ප්‍රවාහයක් නිසයි මත්තේ දවසකට ඉස්සරහට මේ සංසාරේ ගැට ගැහි ගැහි ගැට ගැහි ගැහි යන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒකේ තියෙන මේ භයානක සංසිද්ධිය සදාචාර සදාචල මේ යන්ත්‍රය කොහොමදයි වැඩ කරන්නේ කියලා දැනගන්න මේ කියන චචක්ඛය අයව අය දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක ක්‍රියාවත් වෙන වෙලාවේදී ඒකටම එළඹේ ඒකට පෙළඹිලා සත්‍යමත් වෙලා අප්‍රමාදීව බලන්න ඕනේ. ඒ බලලා බලන අත්දැකීම් රාශියක් එකතු වෙන්න ඕනේ කෙනෙකුට තමන්ගේම අත්දැකීමක් බවටපත් වෙන්න ඒක දිරව ගන්න ඒක අවබෝධ කරගන්න ඉතින් ඒ නිසා මේක ඇහුවා විතරක් මදි, හිතට වදගත්ත විතරක් මදි, ක්‍රියාවත් කරන්නත් වෙනවා. ඒ ක්‍රියාවත් කරන්න ඉස්සෙල්ලාම දැනගන්න එපායි මේ මොන දෙමලයක්ද මේ කතා කරන්න හදන්නේ කියලා. අපි මේ කරන්න හදන්නේ ඒක සුත්තමේ ඥානයක් වශයෙන් පොතේ කොහොම සඳහන් වෙලා තියෙන කියලා මතක් කරගන්න එකයි. අන්නේ මතක් කරනකොට මේ කතාව ආරම්භ කරන්න නම් කෙනෙක් කියලා ගත්තාම පුද්ගලයෙක් කියලා ගත්තාම නැත්නම් මම කියලා ගත්තාම මෙතන එකක් නෙමේ හයක ගුණයක් කියන අදහසයි පළවෙනි එකෙම දෙන්නේ අධ්‍යාත්මික ආයතන හයක් එකතු වුණාට පස්සේ ඒක පිළිබඳව වැරදි මත රාශියක් එකතු වුණාට පස්සේ තමයි කෙනෙක් මමෙක් හදාගන්නේ පුද්ගලයෙක් තැනැත්තෙක් එකෙක් හැදෙන්නේ මේ හය තණ්හාමාන තණ්හා දිට්ඨි නැත්නම් අවිජ්ජා තණ්හා කියන වැරද්දෙන් එකට බඳව ගත්තොත් විතරයි මෙතන පුද්ගලයෙක් වශයෙන් වෙන්නේ යම් හේකින් භාවනාවකදී මේ එකට අල්ල බැඳගෙන තියෙන මේ හය ඉරට කෝටු මිටික් වගේ තියෙන මේ හය වෙව්වෙන් කරලා එක එකක් ආයතනයක් තනියව පවතින්න පුළුවන් දෙයක් කියලා වෙන් කරගත්ත දවසේ විශාල වශයෙන් අර මමයට විශාල වශයෙන් අර පුද්ගලයාට විශාසපත් කෙනගේ තැනැත්තට ඒ සංකල්පේට හානියක් සිද්ධ වෙනවා ඒකයට පැවැත්ත ගන්න බැරුව යනවා ඉතින් මේ භාවනාදී අපි කරන්න හදන්නේ මේ සරුවචනanse පෙන්වන්න හදන මේ හය වෙන් වෙන් කරලා බලන්න පුළුවන් ද කියන එකයි මේ චක්ඛායතනෙ කියන එක <clears throat> ඒකටම පූර්ණ අවධානය යොදලා ඒකේ ක්‍රියාවලිය සෝතායතනෙන් ස්වායක්තව ස්වෛරීව සිදුවෙන හැටි ඒතර සෝතායතනය නහය ගඳ ආදී සම්බන්ධ වෙන ඝානායතනයට ස්වාධීන වැඩ කටයුත්තක් වෙන හැටි ජීවායතනය කායායතනය මනායතනය මෙන්න මේ වෙන්කර දැන ගැනීමට කරන ප්‍රයත්නය භාවනාවේදී අපි විශේෂම තේරවාදී සඳහන් කරන විභජ්‍ය වාදය කිය. එක එකක් කපලා කොටලා වෙන් කරන ගතිය. අපේ හිතේ තියෙන රාශි සංඥාව, අපේ හිතේ තියෙන ඝන සංඥාව, අපේ හිතේ තියෙන එකතු කරලා පොදිය හදලා මමයා කියලා නම් කරගන්නයි. ਸਰවචනාංශයේ පොදිය අරගෙන ලිහිලා පෙන්නනවා. මේ පොදියේ එක එකක් තම තමගේ කාරණා ඉෂ්ට කරගන්න හැදුවට උඹ ඔය හිතන මමයා උඹේ සුභ සිද්ධියට නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයට ඒගොල්ලෝ වැඩ කරාට ඒගොල්ලන්ගේ පොදු සාමූහික ප්‍රයත්නය ඔය හිතාගෙන ඉන්න උඹට මමයි කියලා හිතාගෙන කෙනාට සුභසිද්ධියක්වත් අත්ත කුසලයක්වත් අර්ථ සිද්ධියක්වත් කරන එක නෙවෙයි උඹ ලව්ව ಜಾතිය බෝ කරන්න තමයි ඔය තෙල්ලම දාන්නේ ඒ නිසා උඹ දන්නවනම් ಜಾතිය බෝ කරන්න පට්ටි ගුණෙක් වගේ යන්න ඕක එකතු කරලා ධානයෙන් පන් ෂුවර් එකටම වැඩි වෙනවා උඹට ඕනේ නම් මේ බෝ කිරීම බෝ කරන්නේ දුකක් බව සෝහොන්කොත් බව සුසාන භූමියක් බව දන්න දැනගන්න ඔය මිටිය ලියලා බලපන්. ඉතින් යම් කිසි කෙනෙක්ගේ කොටිය බඳලා දීපු මේ මිටිය ලියලා බලන්න එළඹෙනවා පෙළඹෙනවායි කියන්නේ යෝගාවචරයක් වෙනවයි කියන්නේ භ්‍රමචරීට යනවයි කියලා කියන්නේ මෙන්න මේ විභජ්‍යවාදයට අපි جوړු වෙන එකයි නතු වෙන එකයි සම්බන්ධ වෙන එකයි කපල කොටලා බලන එකට මෙන්න කපල කොටලා බලන gediya වශයෙන් දුන්නාට පස්සේ කපල කොටලා බලන ගතියේ විදුහුරු ගතියකුත් තියෙනවා. මේ විදුහුරු ගතිය ආවේ බුදුරජාන් වහන්සේගේ මේ අවුරුදු 2600කට ඉස්සලා කරපු මේ කපා කොටා වෙන්කොට දක්වන මේ විභජ්‍ය වාදය අනුවයි. ඒක නිසා බුදුරජාණන්සේගේ ඉදිරිපත් කරන ක්‍රමය මේ විද්‍යාවෙන් බුදුහාමුදුරන්ට ආධාර උපකාර කරන්න හදන එක නෙවෙයි විද්‍යාඥා බුදුරජාණන්සේගේ මේක අරගෙන තමයි ඔය ඒගොල්ලන්ගේ මතිමන්තාන්තර දිනු කරේ කෙසේ නමුත් විද්‍යා අධ්‍යාපනයක් ලැබලා තියෙන කෙනෙකුට ඒ අධ්‍යාපනයේ හරහා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන කාරණාවට යම් ආධාරෝපකාරයක් ගන්න පුළුවන්. කපා කොටා බැලුවට පස්සේ ඒ එක එක කොටසක් වෙන වෙනම තම තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරනවා සාමූහිකව මේ සාමූහික gediයට මම යා ගන්න කෙනාගේ අර්ථ සිද්ධියට නම් නෙවෙයි වැඩ කරන්නේ. එයාගේ අර්ථ කුසලයට නෙවෙයි වැඩ කරන්නේ. ඒව ඔක්කොම වංචනිකව මේ පුද්ගලයා නතු කරගෙන මමයා කියා ගන්න මෝඩයව නතු කරගෙන ඒගොල්ලන්ගේ කාරණා කරන්නේ. ඉතින් ඒක නිසා මේකට දෙන්න තියෙන එකම අහිංසක සාධාරණ උත්තරේ තමයි මේ එක එක්කෙනෙක් වෙන වෙන කරන වැඩ වෙන්කොට දැන ගැනීම සඳහා කරන ප්‍රයත්නය. ඉතින් ඒකෙදී සර්වචනංශ අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ 6 දෙනාගේ කොටු කරන්න ලේසි අල්ලගන්න ලේසි පහසු කෙනාගෙන් තමයි පටන් අරගන්නේ. ඒකට තමයි මේ කායානුපස්සනාව නැත්නම් මේ කායා යතනය කියන එක ඉස්සරහින් තියන්නේ. ඉතින් ඒකට ලොකු තර්කණයක් අවශ්‍යයි. ලොකු වාදයක් අවශ්‍යයි. ඇයි ඇහැ තෝරගන්නේ නැත්තේ? ඇයි කන තෝරගන්නේ නැත්තේ? නාසයේ දිව තෝරගන්නේ නැතෝ කයම තෝරගන්නේ කියන්නේ? ඒක පුදුරජානසේ කාලයක් පරිශන කරලා කරලා කරලා අනික් තැන්වලදී බැස ගන්න අමාරුයි. මේ කාය ආයතනෙන් බැස ගන්න දේශි නිසා කය ඉස්සර කරගෙන තමයි අපි කය කොටු කරලා බලනවා. කයේ කාය සංඛාර කියන කායක් පවතින්න අවශ්‍ය කරන අඩුම ලන්සුවට ක්‍රියාකාරකම් බස්සනවා. ඒ බැස්සීම සඳහා කරන ප්‍රයත්නයේද කියනවා ශික්ෂණය කියලා හික්මීම කියලා කීකරු කිරීම කරලා කියලා. ඒ නිසා කායායතනය මේ ආයතන හයේ කාය ආයතනයට අවධානය යොමු කිරීමට කරන මේ ප්‍රයත්නයට අපි කිව්වොත් කායානු කායගත සතිය කායානුගත සතිපට්ඨානය කියලා මේක මේ ප්‍රයෝජනේ සලකලාම ඉස්සරහින් කියලා තියෙන්නේ මොකද මේ කය කියන එකේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. උරගාලා මේක ඇත්තද නැත්තද කියලා බලන්න පුළුවන්. මේක රූපී ධර්මයක් නිසා මේකට දිගක් තියෙනවා, මේකට පළලක් තියෙනවා, මේකට විශිෂ්ට වෘත්තයක් තියෙනවා, මේකට වර්ණයක් තියෙනවා, මේකට සටහනක් තියෙනවා. වේදනාවට දිගක් නැහැ, පළලක් නැහැ, විශිෂ්ට වෘත්තයක් නැහැ, සටහනක් නැහැ, දිගක්. ඒ නිසා වේදනාව කියන එක හිතලුවක් වෙන්න ඉඩ තියෙනවා. කය කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක නිසයි පටන් ගන්නකොට යෝගාවචරයට විශ්වාසය ඇතිකරන මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි, උරගා බැලිය හැකි, පිරිසිඳ බැලිය හැකි දෙකෙන් පටන් අරගන්නේ. වේදනාව ගත්තත්, වේදනානුපස්සනාව ගත්තත්, චිත්තානුපස්සනාව ගත්තත්, ධම්මානුපස්සනාව ගත්තත් දෙන්නෙකුට මේ යන්නේ එකපාරද කියලා ගැටලා බලන්න බෑ. කායනුපස්සනාවේ පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ කායානුපස්සනාවට ගිහිල්ලා මේ කායානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමයට කය කොටු කරලා කය අනික් වෙයි වෙන් කරලා ඒකේ ක්‍රියාකාරකම් බලන්න නම් ඒ යෝගාවචරයා මේ ආයතන හයේ හයම එකවර වැඩ කරද්දී අවබෝධ කරගන්න බැරි ගතියත් ඒ තරමට මට සතිය මදි ඒ තරමට මත සමාධිය මදි, ඒ තරමට මත වීරිය මදි. ඒ නිසාම එක්කෙනෙක් කොටු කරලා එයා හදාarලා ඒක මෙහෙමනම් අනිත් එකත් මෙහෙමයි කියන ණය ක්‍රමයට තමයි අපි අනිකුත් දිව වැඩ කරන හැටි, නාසය වැඩ කරන හැටි, කන වැඩ කරන හැටි, ඇහැ වැඩ කරන හැටි, මනස වැඩ කරන හැටි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒකට යම් ප්‍රමාණයකට යෝගාවචරයට ලං වෙන්න පුළුවන්. නමුත් සරුවච්චන් වහන්සේ තීරුම් ගත්ත තරමට මේ කය වැඩ කරන එක වගේ ජීවනාශය කණක් ඇස සහ හිත වැඩ කරන එක දැනගන්න රහත් වීම සඳහා අවශ්‍යත් නැහැ. ඒක සරුවච්චන්හන්සේට වැටෙන තරම් අපිට වටහා ගන්නත් බෑ. නමුත් කය පිළිබඳව නම් සෑහෙන දුරකට ආධුනිකවට යන්න පුළුවන්. ඉතින් මේ කාය සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය බලන්න යෝගාවචරයා ඇහැ වහගෙන සාධන තැනකට ගිහිල්ලා ගඳෙන් රසෙන් ඇති වෙන සංඥා නැති අවස්ථාවක මනස අතීතනාගතයට මෙහෙවන් නැතුව අතෙන්ට අරයට යොදවන්නේ නැතුව මේ කයටම යොමු කරනවා කියලා කියන්නේ ඒක හරියට චීන කන්නාඩියක් නැත්නම් අන්වීක්ෂයක් එහෙම නැත්නම් දුරේක්ෂයක් හරියට අදාළ වස්තුවට එල්ල කරගත්තා වගේ වැඩක්. එල්ල කෙරුවට පස්සේ අපිට දුරීක්ෂයක් නම් ඈත තියෙන වස්තුව ලං කරලා බලන්න පුළුවන් අන්වීක්ෂයක් නම් තියෙන වස්තුව ලොක් කරලා බලන්න පුළුවන් ටෝච් එකක් වගේක් නම් වස්තුව උද්දීපනය කරලා බලන්න පුළුවන් ඉතින් මේ සංසාරේ පුරාවට මේ හය පොලේ ඇවිදුක් මේ හිත නන්නත්තර වෙච්ච මේ හිත බාහිරේ දුවපු හිත යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් කයට යොමු කරවන්න ඒ කෙනාගේ කැමැත්ත නැතුව තමන්ගේ ස්වච්ඡන්දේ නැතුව කවදාවත් මේ කටයුත්ත වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ බුදුහාමුදුරු මේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. මමත් මේක කරබල්ලා කරලා බලන්න ඕනේ. මට අවධානය පූර්ණ අවධානය හිත හිත මානසිකාරයේ අපේ කයට යොමු කරලා බලන්න පුළුවන් කියලා බලන්න ඕන කියන මෙන්න මේ දැනි මේ මේ මෙහෙවීම කායानुපසනට හිත යදවීම පැටලෙයිද මන් දන්නේ නිවනටත් වැඩිය වටිනවා කෙනෙකුට ඒ කයට හිත යොදලා බලන්න ඕනේ කියන කුසල ඡන්දේ නැතොත් කවදාකවත් නිවන් ලබන්න බෑ ඒ නිසා අපි මේ සංසාරේ নানা වස්තු දිගේ নানা අරමුණු දිගේ රොම් ඇවිදවිද හිටපු හිත එක අරමුණකට යොදලා බලන්න ඕනෑ කියලා යම් කිසි කෙනෙක් හිතක් එතෙන්ට නතුකරනද කරන කැපකිරීම තමයි ලෝකේ තියෙන ලොකුම දාණය. එයාට එතකොට ඇහෙන් රූප බලන එක දාණය දෙන්න වෙනවා. කනෙන් ශබ්ද අහන එක දන් දෙන්න වෙනවා. නාසයෙන් ගඳ සුවඳ බලන තියෙන ආසාව දන් දෙන්න වෙනවා. දිවෙන් රස බලන තියෙන ආසාව දන් දෙන්න වෙනවා. ඉතින් හැමතැනම නන්නත්තර වෙන හැමතැනම දුවන ගතිය දන් දීලා කයට විතරක් යොමු කරන්න ඕනේ. මම යොමු කරමි මම යොමු කරලා මේක මම අනිත්‍යව වෙන් කරලා බලන්න ඕන කියලා යම් කිසි කෙනෙකුට යෝධ බල යෝධ වීර්ය අවශ්‍යයි මේ ඇවිදින හැමතැනම ඇවිදින හිත එක තැනකට වෙන් කරන්න එක තැනකට යොමු කරන්න ඉතින් ඒ යොමු කරන කෙනාට මේක බලන්න ඕන කියන කෙනාට කියනවා මාර්ගස්ත පුද්ගලෙක් කියලා හැම තැනම ඇවිදින හිත වෙනුවට මම මේ එකකට පූර්ණ අවධානය යොමු කරලා මම මේකේ අලකිය මුලකිය තේරම ව්‍යංජන අනු ව්‍යංජන තේරම අංග ප්‍රත්‍යංග තේරම බලන්න ඕන කියලා යම් කිසි කෙනෙක් ප්‍රයත්නයක් උත්සාහ කළොත් ඒකෙන් කියන්නේ හොඳටම බුදුබණ අහලා තිනවා. එයා ඒ වගේ මේක මම කළ යුත්තක් වශයෙන් තමන්ගේ වගකීම් බහරයට සදාචාරාත්මක වගකීමට යොමු කරවලා තියෙනවා. එහෙමත් ඉඳලා නෑ ඊට පස්සේ කරලා තියෙනවා. ඉතින් එහෙ කරන හැම වෙලාවකම ඒ පුද්ගලයා මාර්ගස්ත පුද්ගලෙක් වශයෙන් නැත්නම් වැඩේට වැස්ස මාර්ගයට පිළිපන් පුද්ගලෙක් වශයෙන් සඳහන් කරනවා. ඒතරත් පොඩි මේ එහෙම කියනොත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද සර්වචනාංශේ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය ගැන කියනකොට මාර්ගස්ත පුද්ගලයා තාර්ය කෙනෙක් විදිහට සලකලා තියෙනවා. මේ පරිේශයෙන් පෙළඹිච්ච මනුස්සයා තාර්යයි. පෙළඹිලා කොච්චර දුරට යනවද කියන එක අවසාන විනිශ්චය වෙන්නේ පලස්ත පුද්ගලයාගේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කායानुපස්සනාව කරන පෙළඹෙන්න හිත හදාගන්න. ඒකට අදාළ බණක් අහන්න අහලම වැඩි කරනවා නම් අන්න ඒ පුද්ගලයා දන්නවනම් මම මේ කරන්නේ ගඟ දිගේ ඉහළට යන වැඩක් සංසාරය මේ තණ්හාව දිගේ යන මහා ජනතාවත් එක්ක යන ගමනක් නෙවෙයි මම මේ ගඟ දිගේ ඉහළට යන වැඩක් මේ කයෙන් තැප ඉල්ලනවා විතර ඉල්ලන එක නෙවෙයි මේ කරන්න දෙන්නේ කයේ ක්‍රියාකාරීත්වය අනුපස්සනාවක් කරගෙන කායනුපස්සනාවට මම මේ හිත යොදන්න හදන්නේ කියන එක නොදන්න නිසායි යෝගාවචරය ගොඩක් වෙලාට මේ කන පින්නම් ගන්න. Tamange වටිනාකම Taman දන්නේ හැම යෝගාවචරයක්ම මේ සඳහා යෙදිච්ච මාර්ගස්ථයි කියලා අවම මට්ටමේ ආර්ය පුද්ගලෙක් කියලා කියනවා. ඉතින් මේකට ගොඩක් අපේ තේරවාදයේ මතිමතාන්තර තියෙනවා. ඒක නිසා යං කිංචි යේකේචි බුද්ධං සරණං ගතාසේ නසී ගමිච්ඡanti අපාය භූමින් කියලා සර්වචාන්ස කියනවා මම සරණ ගියාන යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියානේ මචං ඊට පස්සේ කද්දාවත් අපාය යන්නේ කියලා. අපි අපාය යනවනම් යන්නේ මේ තරම් භාවනා කරන තමන් ගැන තමන් අව탁සීරු කරන නිසා. ඒ නිසා භාවනා කරන පෙළඹීමම වැඩේට එළඹ පෙළඹ වාසය කිරීමම නිවන හා සමාන කරන එක නා තුච්ච පාහර වැඩ කරන්නේත් නැහැ. පුංචි දේවල් වලට කනපින්දම් ගන්නෙත් නැහැ. එයා නිතර කල්පනා කරන මේ අනික් පිළිසු මේ කාමයට දඟලද්දී මම මේ මේ කය මොකද්ද කියලා බලන්න එක චිත්තක්ෂණයක් හරි වෙලා ගත්තනේ. මම ඉස්සරහට වෙලා ගන්නවනේ. ඒ ගත් එකත් මට වාසියට හිටලා තියෙනවනේ කියලා ඒ ගමනට වැටිච්ච කෙනා ඒක දැනගන්න මේ Taman කරන්නේ උත්තරම කාරණාවක් කියලා වෙලා ගොඩාක් ගන්නවා. ඒක නිසා හුඟ දෙනෙක් යෝගාවචරයෝ පශ්චාත්තාපයටපත් වෙලා තියෙන්නේ තමන් කරන වැඩේ වටිනාකම දන්න. දන්නවනම් කනපින්දම් ගහන දෙයක් නැහැ. මෙච්චර ලෝකයක් කාමයේ පිටිපස්සේ සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් බොරුවෙන් කේලමෙන් ඊසචනේ පරසවචනේ මනුස්සෝ පටලවමින් මත්පැන් බොමින් ගත කරද්දී මම එක චිත්තක්ෂණයක් කය බලන්න කය විනිවිද බලන්න ගත කරලා තියෙනවා කියන එක තියෙනවා නම් පැහැදිලිව කියන්න පුළුවන් වැරදිලා හරි බස් එක මාරු වෙලා හරි අපායට ගියොත් යම රජුරගේ හොම්බට දෙයක් කරලා කියන්න පුළුවන්. බය වෙන්න එපා කිසි වෙලාවක බය වෙන්න එපා යම රජුර සලුට්ටයක් ගහලා පිටිපස්සෙන් පිටිපස්සට යනවා මේක හරියට කියන්න පුළුවන්. මම මගේ ජීවිතේ විනාඩි තප්පර චිත්තක්ෂණ මෙච්චර ගාණක් මම කය බලන්න වෙහෙසලා තියෙනවා. මම කායනපසන කරලා තියෙනවා කියලා කිව්වත් ඇති ප්‍රතිඵල අවශ්‍ය නැහැ. ඒ තරමටම මේක තේදවා. ඒ නිසා සර්වඥාන්සේ ඉදිරිපිට යම් කිසි කෙනෙක්පත් වුනොත් පෘ탁ජනේ සර්වඥ ඉස්සල්ලාම කරන්නේ සන්දස්සේ තියාට පෙන්නනවා ඔබ දැන් ඉන්නේ බුදුන් ඉදිරි බව ඉදිරිපිට බව දැනගනින් එයා දන්නේ සමහරලාට මේ බුදුහාමුදුර ඉස්සරහා ඉන්නවයි කියලා සම්දර්ශනය කරලා පෙන්නනවා ඔබ දැන් කොහේ හරි රස්තියාදු වෙලා හරි කීතලා හෝ නොහිතලා හෝ ධර්ම බුදුන් ඉදිරියට පැමිණෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ ඒ මනුස්සයාට හේතු ගැනීම තමයි බුදුරජාණන්සේගේ පළවෙනිම කතාව. ඊට පස්සේ ඒක සමාදම් කරනවා. ඔබ දැන් මං ඉන්නේ බුදුහාමතුරු ඉදිරිපිට සමාදම් උනේ නැත්තම් ඔබට මේ කිසි ලාභයක් නැහැ. මො අන්ධයා මණිකකට පය වැදුනට ඌ එක මණිකක් පව දාන්නේ නැත්තම් ඌට මණිකේ ලාභයක් නැහැ. ඇසති මනුස්සයාට මණිකක පය වැච්චාක බර නිසා හෝ වර්ණ නිසා හෝ යා දැනගෙන අහුලා ගත්තොත් මණික්කාරයක් නොවනට ඒ මනුස්සයාට කාට හරි දීලා හරියි තක්සේරු කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන්සේ ඉස්සල්ලාම මිනිසෙකුට පෙන්වන්නේ ඔබ දැනගනි. මේක අහම්බයක් නෙවෙයි. බුදුන් ඉදිරියටපත් වෙනවයි කියන එක. ඒක විශාල සංසාරේ පුරා කරෝ පින්කම් වල ආනිසංස වාරයක්. ඒක දන්නේ නැති නිසායි අපි මේ පාහර වැඩ කරන්නේ. ජඩ වැඩ කරන්නේ. පහත්තර කරන්නේ. තමන තමන් බැන ගන්න. පශ්චාත්තාප වෙන්නේ. කන පින්දම් ගහන්නේ. චරිචුරු ගහන්නේ. කවදා හෝ දන්නවනම් අපි ඒ විතරක් නෙවෙයි ඒ දේ සඳහා අපි පැය ගණන් දවස් ගණන් ගත කරලා තියෙනවායි කියලා බුදුජානන්සේ මේ පුද්ගලයාට ඒක සමාදම් කරනවා සන්දස්සේති සමාදපේති ඔබ මේක සමාදම් වුණේ නැත්නම් ඔබට මේ කිසි ආනිසංශයක් නැහැ ඒක නිසා සමාදම් වීම තමයි Tamanට Taman කරගන්න ගෞරවය Taman මේ කරගෙන යන ප්‍රතිපදාවට Taman ගෞරව කරනවා මේ ආණ්ඩුවේ රාජ්‍ය සම්මාන අපට අවශ්‍ය නැහැ කවුරුත් ඇවිල්ලා අපිට සම්මාන දෙන්න ඕන එකමක් නැහැ බුදුහාමුදුරෝ දීලා තියෙනවා එන සමාදම් කරවලා කියනවා දැනට ගමන්ට බහැලා තියෙන්නේ මෙන්න මෙච්චරක් යන්න තියෙනවා. මේ ගමනේ දැන් මෙතන ඉන්නේ මෙන්න මෙච්චරක් යන්න තියෙනවා කියලා ඊතුරු ගමන් මාර්ගය පෙන්වන්නේ දැනට ගිය ගමනෙන් ඇතිවෙච්ච ජයග්‍රහයි ආදර්ශයට සාපේක්ෂව තමයි. ඔබ දැනටමත් උඹ විසින්මයි යොතෙන්ට ඇවිල්ලා තියෙනවා. උඹමයි ඔය ටික කෙරුවේ. මම උඹට කියන්නේ බොක සමාදම් වෙලා. සමාදම් වෙලා මේ ටික අමාරු ටික උඹ කරලා තියෙන්නේ. ඊටු ටික හරි ලේසි. ඉතින් ටික තියෙන ඕක දිගට කරගෙන යන එකයි. ඊට පස්සේ උන්වහන්සේ සමුත් සම්පහන්සේති සමුත්තේජේසි සම්පහන්සනය කරනවා නෑ සමුත්තේජනය කරනවා මෙන්න මේ ටික ඔය ගත්ත පියවර දිගට කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ. ඒ සඳහා මම කර්මස්ථාන දෙන්නම් බණ කියන්නම් ආරණ්‍ය දීනාසන හදලා දෙන්නම් සිවුර දීපේ කර දෙන්නම් සේරම බුදුහාමර වාකියි. තමන් ඒකට යන්න හදනවනම් ශාසනය තියෙනවා කියන ඔක්කොම හදලා තියෙන්නේ. ඒක ඉදිරියට යනවා ගමන යනවා. ඉතින් ඒ නිසා අපි මේ විදිහට දැනට චිත්තක්ෂණයක් හරි තප්පරයක් හරි විනාඩියක් හරි පැයක් හරි දවසක් හරි දවස් ගාණක් හරි භාවනා කරලා තියෙනවනම් ඒකේ නා මේ කායානුපස්සනාවේදී කායායතනය ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් හිතෙන් වෙන් කරලා එල්ල කරගන්න පුළුවන් තත්ත්වයටපත් වුණා නම් ඒක යාට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක තමයි මුළු ජීවිතේම කරපු ලොකුම දාන කුසලය ඒක තමයි ලොකුම සීල කුසලය. දැන් ලොකුම සමාධි කුසලය. ප්‍රඥා කුසලයක් වෙන්නේ ඒකම ඉස්සරහට කියලා කතා කරන්න දන්නවනේ. වැරදිච්චව පෙරදිච්චව හරිය නැතිව අරක නෑ මේක නෑ කියන්නේ නැතුව මට මගේ කයත් එක්ක චිත්තක්ෂණ මෙච්චර ගාණක් එන්න පුළුවන් ඒ තමයි මං ජීවිතේ ලැබපු ලොකුම වරේ කියලා යම් කෙනෙකුට අභීතව කතා කරන්න පුළුවන් ඒකට ප්‍රඥාවක් තියෙනවා ඉතින් නිසා හිතන්න කවදාකවත් එහෙම හිතපො නැති කෙනෙකුට මම මේ බණ කියනවා නම් ඒ මිනිස්සුන්ට කොච්චර කනගාටුවක් ඇති වෙයිද? අපි මෙච්චර ලෝකේ ජීවත් වෙලා තියෙන කවදාකවත් දන්නේ මේ මනුස්සකය හම්බුනේ ඒ මනුස්සකයේ තියෙන සලායතන වලින් කාය ආයතනේ වෙන් කරලා ඒක පරිේෂණට ලක් කරන්නයි අපි මනුස්සකයක් ලැබලා තියෙන අපි මේවා කිරුවේ මොකටේ මේ දෙක? සතු මරණ පාවිච්චි කරා මේක. හොරකම් කරන්න පාවිච්චි කරා මේක. කාමීත්‍යාචාරයට පාවිච්චි කරා මේක බොරුවට කේලමට හිස්සඥ පරිසොච්චෙන්ට පාවිච්චි කරා මේක මත්පැන් පාරේට පාවිච්චි කරා මේක මන් දන්නේ නැහනේ මේ කය හම්බෙලා තියෙන්නේ මේ කයට හිත යොදලා නිවන් දකින්නේ කියලා. එහෙම කෙනෙකුට මේ බණක් ඇහුනොත් බඩපපුව දන්න ගන්න. අත් මෙහෙම පිළිසකට එහෙම වෙන්න දෙයක් නැහැ. මොකද මේ එක එකනේ තම තමන් විසින් මේ පාර හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා යම්ම චිත්තක්ෂණයක අපේ හිතමු හිත තමන්ගේ මානසිකාරය විතක්කය දැන් කයට හිටියයි කියලා. මම මම දන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවයි කියලා. එයා මුළු හදින්ම මේක සමාදන් වෙනවා. මමයි ජීවිතේ කරපු ලොකුම පින්කම මේකයි. ලොකුම දානයත් මේකයි, සීලයත් මේකයි, සමාධියත් මේකයි, ප්‍රඥාවත් මේකයි කියලා මේ කය සීල ශික්ෂාවට ලක් කරාට පස්සේ කායික ක්‍රියා හිතාමතා කරන කාය ක්‍රියා නොකරනද හිතාමතා කරන වාචසික ක්‍රියා දෙදීම් වචන බිනීම් නතර කරලා දැන් මං කය දිහා මුළු හතින් බලාන ඉන්නවා කියලා බැලුවොත් එයා දකින්න දෙයට අත් දකින්න දෙයට අත් විඳින දෙයට වටිනාකම මෙච්චරයි කියන්න බෑ. මම මම හිතාමතා හොල්ලනව නෙවෙයි කය. වචන කතා කරනවත් නෙවෙයි. මං ඒ දෙක සීලයක නාමයෙන් නතර කරනවා. මේ දුෂ්චරිත නතර කරනව නෙවෙයි මෙතන කරන්නේ. එහෙම නැත්නම් වැරදි වචන මිච්ඡා වාචා නතක නෙවෙයි සියලු ක්‍රියා නතක වචන දුස්චරිත වචන නෙවෙයි මිච්ඡා වාචා නෙවෙයි කතා කරන්නේම නැහැ ආන් එහෙම කරලිවලා මේ කයෙන් කෙරෙන්න පුළුවන් කායික දුස්චරිත වචී දුස්චරිත විතර නෙවෙයි කායික ක්‍රියා සහ වාචසික ක්‍රියා නතර කරලා ඒ කය දිහා පූර්ණ සද්ධාවකින් පූර්ණ වීර්යයකින් පූර්ණ සතියකින් බලාගෙන ඉඳලා ඒකට සමාදි වෙන්න නම් මේක ආගේ ආඩම්බරේ කරන්න එපායි. මේකයි ලොකුම පිංකම කියලා. එහෙම නැතුව මේක දිහා කොච්චරලා බලන්න හිටියත් ඒක කිසිම මේ ආනිසංශයක් සමවැදීමක් සාක්ෂාත් කරණයක් වෙන්න. දවසක කවෙලා හරි දැනගත්තොත් මේ කයට හිත යොදාන ඉන්න වෙලාවේදී මගේ හිත සාමකාමී වෙලා හිත හොඳට ඒකට ඒකෝදී භාවයටපත් උනොත් ඒකාග්‍ර භාවයටපත් උනොත් මේක මගේ මුළු සංසාරයෙන් මම කරගත්ත ලොකුම ලොකුම මුලිච් කර ගැනීමක් ආපాతගත කර ගැනීමක් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අගය කරන ලද්දක් කවදා හරි හිතමු මෙයාට මේ සමවැදීලා ඒකේ හොඳට හිත තැම්පත් කරගත්තට අමතරව එතකොට වැටෙන දේ තව කෙනෙකුට කියන්න තරම් ඥානයක් හම්බුනොත් අර ජාඩියට මෝඩිය හම්බුනා වගේ මේක පන්නරයක් වෙනවා පුදුමාකාර විදියට සියලු වැඩ බහ නතර කරලා කයට හිත මම දැන් මෙතන කියන තැන දැම්මාම මට මෙන්න මෙහෙම වැටුනේ කියලා මට එකක් අභියෝග කරතයි ඔන්න ඕක කියන්න වචන භාෂාවක නැහැ. අපි සියලු වැඩ නතර කරලා කායික වාචික ක්‍රියා නතර කරලා හිත ගත්තයි කියලා හිතමු. හිත අරකට මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තොත් පුදුමාකාර විදිහට හිත ගොළු වෙනවා. නිතර මේක කියා ගන්න වචන නැහැ ව්‍යාකරණ නැහැ. ඒක නිසා මේ මිනිස්සයා ජීවිතේ ඉතාම වැදගත් අත්දැකීමට එනවා. ඒක කාටවත් කියා ගන්න බෑ. නිකන් ගොළුෙක් දකපු හීනයක් වගේ පේනවා. හැබැයි මේ හිත බුදු හිත. මේ දකින්නේ සම්පූර්ණ නිවන් දකපු හිතක ස්වභාවය. මේ දකින්නේ බුදු ආමතුරුන්ගේ තියෙන හිත. එන් Taman සීල වැට නතර කරලා සීලයක පිළිලා එතෙන් ගියාම මේක හෙලි කරගන්න බැරි ගතිය තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ බුදු වුණාට පස්සේ බණ නොකියන්න හේතුවයි කියලා කතාවක් තියෙනවා. බුදුරජාණන්සේ අවබෝධ කරාට පස්සේ හිතුවලු මේක කාටවත් කියලා වැඩක් නැහැ කවුරුත් පිළිගන්නේ නැහැ. කියන්න වචනත් නැහැ. මොකද ඔක්කොමලා හිතාන ඉන්නේ මේ නිවන කියලා මොකද්දෝ එකක්. බුදුහාමුදුර කියලා මොකද්දෝ ධර්මයක්. මේ අස්පනා අපිට Tamanට මේ මුලිච්ච වෙච්ච එක තම්බේකට සලකන්නේ කියන්න උත්සාහ කරන්නේත් නැහැ. මේකම තමයි බුදුරජාණන් වහන්සේටත් ගොළු වෙලා උන්වහන්සේ හිතාගත්ත මේ manuss ලෝකයට ඕනේ ඉන්දියාප්පන් ආප ඩොලර් අර සැප මේ සැප මේ මාත් එක්ක මම ඉන්න වෙලාවේදී මේ සියලු සැපෙන් මම ආඩ්‍යයි කියලා කොහොම හේතු කරලා දෙන්නද ඒක කොහොමද Tamanට Taman හේතු කරගන්නේ හේතු කරගත්තා නම් ඒකට සාක්ෂිය තමයි ඒ බාට ලකුණ තමයි එයා දන්න උත්සාහයක් ගන්නවා සියලු ක්‍රියා නතර කරලා කයට හිත යොමු කරුවාට පස්සේ මට දැනෙන්නේ මෙහෙමයි මට වැටහෙන්නේ මෙහෙමයි මම අත්දකින්නේ මෙහෙමයි කියලා අර ගොළුෙක් හීනයක් දැකලා තව කෙනෙකුට කියන්න අතින් පයෙන් දඟලනවා වගේ ඒ ගන්න ප්‍රයත්න ඉතාමත්ම ආධුනිකයි අලුතෙන් ඉපදිච්ච බබෙක් වගේ ඒ මාසෙක පඬිසකම මොකකින්වත් වැඩක් වෙන්නේ නැහැ. බුදුජානනාංශකේ තියෙන දක්ෂකම තමයි මේ මිනිස්සයා කතා කරනවා. එතින්ද ගෙනියලා කතා කරනවා කියපම් පුතේ හරියට රහණුම අංජනම දිහා බලලා ගුරාට බලන මිනිහා කියන්න එපා දැන් අනුව බන්දම ගත්තා මෙන්න යනවා මෙතනින් මෙතෙන් යනවා මෙතෙන්ට මෙතෙන් යනවා කියලා. ඒ කියවන එක තමයි බුදුරජාණන් මේ කමඨාන් සුද්ධ කරනවායි කියලා ධර්ම සාකච්ඡා කරනවායි කියලා තමයි අත්දකින දේ කියන්න උත්සාහ කරනවා. ඉතින් හැම කෙනාම පස්ස ගන්නවා තේරෙන්නේ නැහැ කියනවා වචන නැහැ කියලා කියන එක හරිම සාධාරණයි මොකද හරි අසරණ தත්වයකටපත් කරලා තමයි ආධ්‍යාත්මික ගමන පටන් ගන්න. ඉතින් තේරවාද සාසනය 84 දක් ධර්මස්කන්ධය කියලා කියන්නේ කායික ක්‍රියා නතර කරලා වාචික ක්‍රියා නතර කරලා මනස සම්පූර්ණයෙන්ම කායට යොමු කරලා එතකොට වැටෙන දේ තව කෙනෙකුට sannivedanaya කරන්න පුළුවන් ක්‍රමේ මේක තමයි අපි මේ પરම්පරාවෙන් પરම්පරාවට දෙන්න හදාන්නේ. ඊගා પરම්පරාවට බුද්ධහම කියලා දෙන්න හදාන්නේ ඕක තමයි. ඔය සීල වැඩ නතර කරන්න පුළුවන් නම් සීලක ඉඳලා නතර කර මුළු දවසේම නෙවෙයි. ඒක චිත්තක්ෂණයක්. නතර කරලා මොනවද අත්දකින්නේ කියලා කියා ගන්න පුළුවන් නම් ඉතින් ධර්මයේ sannivedana වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි මෙතන ඉන්න පිරිසට මේක එච්චර උරගක පෙන්වන්න දෙයක් නෑ. මොකද මේ වෙනකොටත් සමහර විටක අහලා මේක අත්දකලා ඇති. යම් වෙලාවක මේ කෙනෙකුට මේක හරි මේක තමයි මේ මුළු මුළු වැඩපිළිවෙලෙම අපිට දෙන්න හදන්නේ මේකයි සර්වචනාසිකේ ධර්මයේ මේකයි කියලා මේකට බැහැගත්තයි කියමු මේකට සමාදාගුණයි කියමු එළඹ වාසය කරයි කියලා කියමු මේ චිත්තක්ෂණයක මේ අත්දකින්න මේ වර්තමාන මොහොත මේ කයට එළඹ පෙළඹ වාසය කරන එක ඊගාව චිත්තක්ෂණයට පවත්නොයි කියන එක සම්පූර්ණයෙන්ම අහඹයක් මේ චිත්තක්ෂණේ ඉන්න පුළුවන් මේ චිත්ත ඊගාව චිත්තක්ෂණේ මේ කයේ පවතින හිත ඇහැට පනින්න ඉඩ තිබේ අර බීප මිනිස්සු කියනවා ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ කඩලා නැත්තම් පොල් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි ඕනම වෙලාවක ඕනම කෙනෙකුට මේ කයට ගත්ත හිත නැත්නම් මේ කායගත සතිය කිසිම පෙර ලකුණක් නොතබා කිසිම විධානයක් නැතුව කිසිම න්‍යායපත්‍යක් නැතුව ඇහැට පණින්න ඉඩ තියෙනවා. කනට පණින්න ඉඩ තියෙනවා. නාසයට පණින්න ඉඩ තියෙනවා. දිවට පණින්න ඉඩ තියෙනවා. මනසට පණින්න ඉඩ තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට සපේලා උත්තර දෙන්න බෑ. මම උපයාගත්ත සති මාත්‍රාව මම ඊගා චිත්තක්ෂණය මේක පවත්නවා කරන්න බෑ මේක තමයි බුදුරජාණන්ස්මේ අනාත්මය ඔප්පු කරන්න දෙන සාධකේ මේ කායානුපස්සනාව කියලා කායගත සති කියලා උපයාගත්ත මේ දේ වර එක ඇති වෙලා නැති වෙන සැහැවි ඇත්තේ ඒක කනට ඇහැට පැන්නයි කියලා කියන්නේ තවදුරටත් කායනුපස්සනාව නෙවෙයි ඒක ඊගාව ඇහැට පැන්නට ඕකද කැමැති නම් ආයෙත් පිහිටවන්න පුළුවන්. ඒ කියන්නේ ආය කායනපසන ඇතිවීමේ ස්වභාවය තියෙනවා. ඇතිවෙච්ච එක නැතිවීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ ඇතිවීම නැතිවීම දෙක සහිත ස්වභාවයේ සහිත දෙයකට ආත්මය කියන වචනය ගැලපෙන්නේ නැහැ. ඒක කාටවත් කියලා නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පංචවෝකාර භාවයක් ඇති කෙනාට විතරයි මේක කරන්න පුළුවන්. අපි හිතන්න කය ගහකට තියෙන්නේ කායේන්ද්‍රිය පමණයි. ඒක ඇහක් නෑ, කනක් නෑ, නාසයක් නෑ, දිවක් නෑ, මනසක් නෑ. ඒ නිසා කහ 100 100ක්ම Taman ගැන අවබෝධයෙන් ඉන්නම නිවන් දැකලා නෑ. එයාට සංසන්දනය කරලා බලා ගන්න විදියක් නෑ. එයා දන්නවා මගේ જાතිය බෝ කරන්න ඕනේ, අවුවට වැසට හැඩ ගැහෙන්න ඕනේ, පොහොර අනුව හැඩ ගැහෙන්න ඕනේ. කහ ඒ ටික ඔක්කොම කරනවා. ඇහැට පණින්නේ නෑ. ගහට එහෙම පණින්න හැක් නැහැ. නාශයක් දිවක් හයක් නැහැ. ඒ නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ 21 කුටි ඉනකොට කියනවා. මට මේ ගස් ගැන ඊර්ෂියා හිතනවා කියලා ඒ තරම කායනුපස්සනා කරන්න. අපිට බෑ. අපේ කායනුපස්සනාවට ගිය ගමන් සිග්නල් වමට දාලා දකුණට පයින්නවා ඇහැට පයින්නවා. දකුණට සිග්නල් දාලා වමට පයින්නවා. කොහෙට පණීද කියන්න බෑ. මෙන්න මේ කාරණාව අපි සාමාන්‍ය ගැන හිත පිට යනවා කියලානේ. කයට හිත යොදුවට පස්සේ හිටින්නේ නැහැ. බුදුරජාණන්සේ මේකම අරගෙන කියනවා කායනුපසන හිත හිටින්නත් ඉඩ තියෙනවා, උපදින්නත් ඉඩ තියෙනවා, මැරෙන්නත් ඉඩ තියෙනවා. මේකේ උපදින මැරෙන ස්වභාවයක් තියෙනවනම් මේක නিত্য සුඛ සුභ ආත්මයක් කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට යම් කෙනෙක් කයට හිතක් යොදන්න පුළුවන්කම මම පෙර පිනකම නිසා මට ලැබුණා. සත්‍ය ධර්මයේ ඇහිච්ච නිසා ඒක වටිනාකමකුත් දානවා. මම උත්සාහ කරලත් තියෙනවා. උත්සාහ කෙරුවට පස්සේ සමහර විටක පොට්ට chance එකට එක දිගට කයෙත් හිටිනවා. නමුත් කිසිම ලකුණක් නොතබ හැඩපණිනවා. මේක සාමාන්‍ය පුද්ගලයා දකින්නේ කණපින්දමක් නේ. හිත පිට ගියයි කියලානේ. බුදුරජාණන්සේ මේකෙන් කාරණාවක් හදනවා. උඹට දැන් පේනවනේ කායනපසනාව කියනක උපයන්න පුළුවන් දෙයක් නැති වෙන සුළු එකක්. උපයලා නැති වෙන සුළු දෙයකට ආත්මය කියන්න බෑ. මෙන්න මේ ධර්මය මේක තේරුම් ගත්තට පස්සේ මේ තර්කයෙන් අපි හිතමු අපි මනරන් රූපයක් දිහා බලාගෙන ඉඳලා කියනවා ඊගා චිත්තක්ෂණෙත් මකට බලන්න ලැබේවා ඊචා චිත්තක්ෂණෙත් බලන්න ලැබේවා කියලා. ඊටාම කතාසබ්බේ රූපයක් කියලා හිතමු. ඒ නැත්නම් බුදු රූපයක් කියලා හිතමු මොනක් හරි කමන්නේ. නමුත් මේම තිබ්බට හිත බලාගෙන මේ ඇහි තිබ්බ හිත ඊගා චිත්තක්ෂණේ සද්දයකට පණින්න පුළුවන්. බලන්නෙක් ඉඳලා අහන්නෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට බලන්නෙක් බව උපයන්නත් පුළුවන්. බලන්නෙක් බව අපිට නැති වෙලා යන්නත් පුළුවන්. අසන්නෙක් බව උපයන්නත් පුළුවන්. අසන්නෙක් බව නැති වෙලා යන්නත් පුළුවන්. ගඳ බලන්නෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ගඳ නොබලන කෙනෙක් බවට ඊගා චිත්තක්ෂණය අපිව ක්ෂය වෙලා යන්නත් පුළුවන්. රස බලන්නෙක් බවට පත් වෙන්නත් පුළුවන්. රස නැතුව වෙන දෙයකට හිත පයින්නත් පුළුවන්. ඒ නිසා මේ හිත මොනම විදියකින්වත් විශ්වාස කරන්න බෑ මේ හය පුරාවට එකින් එකට එකින් එකට දඟලන දැඟලිල්ලේ එක්කිනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ පෘථග්ජනෙකුට. උදේ ඉඳලා හැන්ද වෙනකම් මගේ හිත ඇහි තියේද කනේ තියේද නාසයේ තියේද දිවේ තියේද හිතේ තියේද කියලා කයේ තියේද හිතේ තියේද කියන එක අපිට කැමැත්තක් තිබුණට වශීරපත් කරගන්න හරියටම කයට පවත්තන්න උත්සාහ නැති කෙනාට එහෙම පවත්ත බැරි බවවත් දන්නේ කොහේ පැන පැන පැන පැන තියෙනවා. ඉතින් එයාට අනාත්ම බව පෙන්වන්න කරන පරිශ්‍රණයක් තමයි gedara වැඩ ටික තමයි අභ්‍යාසය තමයි මේ ලේසිම තැන තියපන්. කයේම තියන්න උත්සාහ කරපන්. එතකොට පේනවනේ හිත කොච්චර නන්නත්තරද කියලා. කොච්චර චපලද කියලා. කොච්චර කීන දේ අහන්නේ නැද්ද කියලා. උඹට කොහෙද තියෙන්නේ මේකට මෙහෙම කරපන් කියලා කියන්න පුළුවන් ගතියක්. ඉතින් උංගව දෙනෙක් පෘ탁 ජනයා මේක වැරද්දක් විදියට, පෙරදිල්ලක් විදියට භාවනාවේ දුර්ලකමක් විදියට සීල අඩුපාඩුවක් විදියට සතිය අඩුපාඩුවක් විදියට කල්පනා කරලා භාවනා නොකර ගෙදර යනවා රැයට කාලා බුදිනවා කොච්චර කෙරුවක හිත හිටින්නේ නැහැ කියලා මේකම නිදහස කාරණාවක් කරගෙන භාවනා නොකර නිකන් ඉන්න බුදු දනසට පෙන්වන්න ඕනේ අඩු ගානේ කායන පසනාවට හිත යොදපු කෙනාට තේරෙනවා කායනුපසනා දිගේම චිත්තක්ෂණ කීයද ගෙනියන්න පුළුවන්. එනේ ඔබට කොච්චර කැමැත්ත තිබුණත්, කොච්චර දන් දීලා තිබුණත්, කොච්චර සිල්ලා කළා තිබුණත්, කොච්චර කැමැත්ත තිබුණත්, කොච්චර හොඳ ගුරුවරයෙක් වුණත්, කොච්චර පරිසරයේ පහසුකම් තිබුණත් මේක පිට පණින්නේ ඔබට කියලා නෙවෙයි. මේ පිට පණින්නේ මොකටද? ඇහැට, කනට, නාසයට, දිවට, හිතට. ඉන් එහාට යන්නෙත් නෑ මෙයා. ඒක නිසා හැම ආයතනයකට මේ කයෙන් ගත් උපමාව දාන්න පුළුවන්. මුත්‍රාජානසේ සඳහන් කර තිනවා චක්කුන් අත්තාචී වදෙය තං න උපපජ්ජති. යම් කිසි කෙනෙක් කියනවනම් මේ ඇහැ ආත්මයි කියලා. ඇහැමට පාලනය කරන්න පුළුවන්, මගේ වශයේ පවතිනවා, මට ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් පැනෙන්නේ නැහැ. මේ හිතට වුණොත් ඇහැට යනවා, හිතට වුණොත් කනට යනවා. හිතට වුණොත් දිවට යනවා. ඒ නිසා ඇහි පවත්න්න පුළුවන් ගතියක වශීභාවයක් පාලනය කළ හැකි ගතියක් තමන්ට නැතිකම දුර්ලභමක් නෙවෙයි. මේ අපි ගත්ත මැෂින් එකේ අත්පොතේ ওই ටික තමයි තියෙන්නේ. අපි මේ අත්පොත කියවන්නේ නැතුව කියනවා මට ඕන නම් බලන්නෙක් බාඩපත් වෙන්න පුළුවන්. මට ඕන නම් අසන්නෙක් බාඩපත් වෙන්න පුළුවන්. මට ඕන නම් ගඳ බලන්නේ බාඩපත් වෙන්න පුළුවන් කියලා අපි දරුවන්ටත් කියලා ශිෂ්‍යයන්ටත් කියලා රටටත් කෑ ගහලා අපි ශිෂ්ට සම්පන්න මිනිස්සුයෝ මට ඕන නම් මට බලන්න පුළුවන් මට ඕන නම් මට දකින්න පුළුවන් කියලා කෑකොස්සම් ගහනවා. මනස කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් ඒව පාලන ශක්තියක් දීලා නැහැ. මේක අත්දකින්න වෙලාවේදී මේකට කණපින්දම් ගන්න එක මේක වැරද්දක් වශයෙන් සලකන එක මේක සීලේ අඩුපාඩමක් විදිහට සලකන එක නැත්නම් තමන් ගත කරපු ජීවිතේ අඩුපාඩුවක් කියලා සලකන එක යෝගාවචරය ධර්මේ නොදෙන නිසා ධර්මේ නොදන්න නිසා එහෙම නැත්නම් මේ අනාත්මය කියන එක තේරුම් ගන්න අකමැති නිසා හදාගත්ත වාසිබසක් මිසක් මේ කවුරුත් නොදන්න දෙයක් නෙවෙයි. මෙතන ඉන්න කවුරුවක්වත් අත්දකලා දෙයක් නෙවෙයි. මේක හරි පාට දාගන්න චක්ක කාය කායනුපස්සනාව වශයෙන් කයේ තියන්න ගියත් අපි නැත්තම් හිතමු අපි කසින භාවනාවක් කරනවා. නිල් පාටට හදාගත් මේ වටාත්ත වගේ කසින මණ්ඩලයක් මීටර කමාරක් විතර ඈතින් අඩිය කමාරක් විතර උඩින් තියාගෙන හොඳට පట్టල වාඩිලා කසින දිහා බලන්න. මං කියන මේ ඇහැ මගේ මේ කසින මණ්ඩලෙ මං හදාගත්තේ. මේ ඇහැ මේ කසින මණ්ඩලේ චීන තාක්කල් මේකේ උග්ඝහණ මිත්‍ත පරිකම්ම නිමිත්ත පහළ වෙනවා. ඒ නිසා මම මේක දිහා බලා ඉන්නවා මගේ ඇහැ කෂින මණ්ඩලයේම හිටීවා කියලා මම දකින්නෙක් වශයෙන් දිගට ඉඳ ලැබේවා කියලා නේ වාඩි වෙන්නේ. ආත්මය කරගන්නේ මම මට පුළුවන් මේ කෂින දිහා බලන්න කියලා. නමුත් මොකද වෙන ටික වෙලා බලනකොට දන්නේම නැහැ සද්දයකට හිත යනවා. දන්නේම නැහැ කයි වේදනාවට හිත යනවා. දන්නේම නැහැ එහෙම නැත්නම් ගඳකට රසකට හිත යනවා. එතකොට මේ ඇහැ මට ඕන දේ කරන්නේ නැත්තේ කියලා නෙවෙයි. එයා අපිට পায়නවා. ඒ නිසා යම් කෙනෙක් හිතනවා මට කසින භාවනාව නම් හරිනවා. ඒක නම් මීට වැඩිය කරන්න පුළුවන් කියලා හිතන්න ඉඩ තියෙනවා. කරන්න ගියොත් ඒ ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතිය, පාලනය කරගන්න පුළුවන් ගතිය ඇහි නැත. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් කියනවා චක්කුන් අත්තාති යෝදෙය. එහෙම එකක් තන්න උපපජ්ජති. එහෙම දෙයක් යුක්ති යුක්ත නැහැ කියලා කියනවා. ඒකට හේතුව මොකද? චක්කුස් චක්කුස්ස උප්පාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති ඇහි බලන්නෙක් බවට ඇතිවීමක් තියෙනවා ඊට පස්සේ ඒක නැතිවීමකුත් තියෙනවා ඒ නිසා යමක ඇතිවීමක් නැතිවීමක් දෙක තියෙනවනම් ඒක ආත්මයක් නෙවෙයි ඒක සංස්කාරයක් ඒක නිසා හිත කයට දාලා තියන්න ශික්ෂණයක් කරන්න එතකොට පිටපයින්නොයි කියලා කියන්නේ මේ අපේ දෝෂයක් නෙවෙයි ධර්මතාවයක් එතකොට පන්නේ පැන්නේ ඇහැටද කනටද නාසයටද එතකොට පැනපු ගමන් මේ කයේ තිබුණ හිත නැත්තම් මම වෙමි කියපු හිත බලමි කියන තැනට යනවා එතන බැලීමක් උපදිනවා ඒකෙන් කනට පයින්නකොටම බැලීම පැත් නැති වෙනවා කනේ ඇහිම උපදිනවා. ඒක නැති වෙන පස්සේ ආයෙ කයට આવොත් ආයෙ කයේ හිත උපදිනවා. ඒක ආයෙ නැති වෙනවා. මේ විදිහට උප්පාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති කියන කාරණාව අපි කොච්චර පටලවාගෙන තියනවද කියනවනම් මේ භාවනා කරන්න බෑ. භාවනා වැරදිලා මට සමාධිය නෑ. මගේ හිත වික්ෂිප්තයි. මට ඒ කාර්මුණේ පවත්න්න බෑ කියන එක අපි මේ පුද්ගලික භූතලයට තියාගෙන කනගාටු වෙනවා. මේක මිනිස්සෙ හිතේ ඇති. මේ කාගවත් පුද්ගලික දෙයක් නෙවෙයි. අර අපේ අක්ක කෙනෙක් ඉන්නවා යා කියනවා කවදා හරි හිත දුවන්නේ දවසේ එනකම් මම මේ ඉන්නේ භාවනාව පටන් ගන්න කියලා. ඒ දරුවෝ එහෙම දීක දුන්නාට පස්සේ ඒක එකතෙන් වෙනවා එදාට පටන් ගන්නවා. දැම්ම බෑ දැන් හරියට හිත දුවනවායි කියලා. ඉතින් මේ අක්කලා ටිකත් ওই එකම තමයි කියන්නේ. වෙන්නේ මගේ අක්කලා නෙවෙතර නෙවෙයි ඕනම කෙනෙකුට කියන්නේ මට මේ භාවනා කරගන්න බැරි මේ මේ හිත දුවන හින්දා. අපේ බැච් එකේ හිටිය කොල්ලෙක් ඌ කියනවා මේ මේ ක්‍රිකට් ගහන එකම වැඩි. ඇර අවුට් වෙලා එළියට ගම මචං මං සෙන්චරියක් දෙන්නම් කියලා හිතන ගියා අවුට් උන් නැත්තම් සෙන්චරියක් ගහන්න ඉතාලු ගියේ. අවුට් වෙච්ච එක තමයි ප්‍රශ්නේ. බහින්නේ විජයට යනකොට සෙන්චරියක් ගහන තමයි. නමුත් දෙක ගහනකොට අවුට්. ඒකෝට කියනවා මචං අවුට් උන් නැත්තම් සෙන්චරියක් දෙන්නම් කියලා ඉතාලු ගියේ. ওই ਬਾඩි වෙන හැම කෙනා මේ දැන් සෝවාන් වෙන්න දැන් රහත් වෙන්න තමයි ਬਾඩි වෙන්නේ. අනේ මේ අපේ හිත කොච්චර චපලද කොච්චර පන්දනං චපලං චිත්තං කොච්චර ස්පන්දනය වෙන චපල හිතක්ද තියෙන කියනනම් මේ පිට පණිනකොට බුදුරජාන් වහන්සේ හොලොප් පොලොප් පොලොප් පොලොප් කාලා hina වෙනවා මේ පෘථග්ජනය කොච්චරක් මේ පිට පණින හිතට කනගාට වෙනවද කියලා. එයා හිතන්නේ මේ මගේ හිත. නමුත් මේක තමයි අනාත්මය කියලා කියන්නේ. කයේ තීපං කියප හිත කයේ පිහිටන්න බැරි නෑ. උපාදයක් පැනෙනවා. නමුත් ඇඟට නොකිය පැදුරටත් නොකිය වයෝ පඤ්ඤායති. එතකොට ඇහි පැනෙනවා. ඇහි පැනනට පස්සේ හා වැඩි හරි දැන් ආත්මේ තියෙන ඇහි කියලා පටන් ගත්තට ඕන්න මෙතන පැදුරුණු කිය පහෙන් පැනලා යනවා. කනේ පැනෙනවා. ඉතින් මේ හය ඇතුළේ නට නැටිල්ල නිසා අපිට මේ මෙයාගේ ගමන්පතේ සර්කිට් එක අල්ලන්න බෑ. ඒ නිසා බුදුන්ස් කියනවා ඔබ මං කියන්න ඇහෙන් රූප නොබලන්න ඇද්ද වහගන්න. කනෙන් ශබ්ද නාන තැනට යන්න නැත්නම් කනේ ගණන් ගන්න එපා. නාසයෙන් දිවෙන් එනවා ගණන් ගන්න එපා. කයත් හොල්ලන්නත් එපා. වචන කතා කරන්නත් එපා. මේ කය තියා තියාගෙන මුළු හදින්ම මේ කය දිහා බලන්න. මම කිව්වත් සද්ධාවේ බලන් ඉන්නකොට උපාදයක් පට ගන්න නැද්ද? කයේ හිත පිටින් නැද්ද? ඉන්නවා. උපාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති. මේකෙන් පිටපයින්නවා කියන එක කවුරුත් කියන්න ඕනේ නැහැ පයින්නවා. ඉතින් මේ දේ නිසා බුදුරජාණන්සේ කියනවා මෙන්න මේ කාරණාව අත්දකින්න. කයේ තියන්න පුළුවන්. එතකොට හිත කායපසනාවේ පිහිටනවා. පැනෙනවා. ඊට පස්සේ කයෙන් පණිනවා. නැතිවීමක් පැනෙනවා. මේ විදිහට උපාද වය දෙක තියෙනවා. යසකෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තමේ uppajjati චේති ചാති විමස්ස ඒවමාත් ඒවමාති ගතෝ. මේ පණින මේ දේ මෙච්චර ඇතිව පැනවෙන යන දේ ආත්මය කියලා මිනිස්සුયો කියනවා මිසක් මේකේ ආත්මයක් නැහැ. ඒක ඔප්පු කරලා දෙන්න විනාඩි දෙකක්වත් යන්නේත් නැහැ. අරමුණකට හිත දාපු ගමන් ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ ගෙම්බෙක් අල්ලලා ලාහට දානකොට අනිත් එක අල්ලන්න ඉස්සලා මේක පයින්. ඉතින් ඔක්කොමලා අඬාවෝ ගානෝ නැද්ද කිමිතරම් මගේ කඩප්පුලි හිත මේ එකම දෙයක්වත් කරගෙන යන්න දෙන්නේ නැහැ. මේක කොයි වෙලාවෙ මේක කීකරු කරගන්නද කියලා ඉතින් මේ ගුරුවරයා ඇතල්ලා අර ගුරුවරයා ගාවට ගිහිල්ලා අහනවා මේක දිගට මේක පවත්වන්න වෙන මේ භූත බලවේගයක් නැද්ද? මෙහෙම නැත්තම් අදිෂ්ඨාන ශක්තියක් නැද්ද? මට මන්ත්‍රයක් කියලා දෙන්න බැරිද? ඉතින් මේ ඔක්කොගෙම කරන්න හදන්නේ මේ අනාත්ම වූ දෙයට ආත්මයක් දෙන්න අපි තටමනවා මේ බුදුරජාණන්සේ මෙච්චර ලහ ගහනකොට මටයි කිව්වා වගේ කියනවා ඔන්න බලාපන් මේ කයක් පැනෙන බව හැබෑව. නමුත් ඒක ඇහැ පැනෙනවත් එක්කම කය නැති වෙනවා. කයේ හිත නැති වෙනවා. මේ දේ නිසා කයේ පැන ඇතිවීමක් පැනෙනවා නැතිවීමක් පැනෙනවා. ඒ නිසා මේ කයේ ආත්මයක් තියෙනවා කියලා ඔබ කිව්වට ආත්මික තියෙන්න ඕනේ මේ නিত্য සුඛ සුභ ඒකීය පැවැත්මක් මේකේ නැහැ. ඉතින් මේ දෙක ඔප්පු කරලා පෙන්නඳ මම ඉස්සලා කිව්වාගේ විනාඩි ගානක් යන්නේ. නමුත් මේක නැවත නැවතත් ලක්ෂ කෙල කෝටි වාරයක් කරලා හිතට වද්දාගන්න භාවනා ජීවිතය අවුරුදු 20 30 යනවා. හැබැයි මේකට මේක පිළිගන්න පැත්තට මේකයි මම මේ පිළිගන්න හදන්නේ කියන කාරණාව තේරුම් ගත්තේ නැත්නම් හැමදාම පශ්චාත්තාප වෙවි හැමදාම කනගාටු වෙනවා මගේ හිත එක තැනක තියන්න බෑ මගේ හිත හිටින්නේ නෑ. මේට යටින් තියෙනවා තව වෙන ධර්මතාවයක්. මොකද්ද? කයේ හිත තිබ්බට හිටින්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. මම ගෞරවයෙන් මේක නැවත නැවතත් මම මේක කරනවා වෙහෙස ගන්න නැතුව තමන්ට තමන් සුවීචනය කරගන්න නැතුව වෙන මේ කර්මයටවත් සීලයටවත් හේතු කරනතෝ බලන්න පටන් ගත්තොත් ඇත්තටම වැඩි වෙලාවක් අය හිටිනවා හිත. එහෙම එහෙම රහසකුත් මේකේ තියෙනවා. වරෙන්මයි හිටපම්මයි කිව්වොත් දෙන්නේ නැහැ. ඔබ ගියාට කමන්නේ වරින් වර වරින් කිව්වොත් මෙන්න යන්නෙත් නැහැ. එහෙමම කයෙ හිටියෝ. මෙන්න මේ දේ දන්න මිනිහට ආර්යනාංශය කියලා කියනවා. මේ දෙක දන්නේ නැත්නම් පුතත්ජනයයි කියලා කියනවා. යා කියනවා කොයි බලන්නකෝ මේ හිත මහටි පුදුම වැඩේනේ මේ මොන විදියෙන්වත් එක තැනක තියන්න බෑනේ. ඉතින් හැමදාම යත් එක්ක රොස්පරොස් හිතරත් බනිනවා අල්ලපු කිරිමිනත් බනිනවා කහින මිනිහත් බනිනවා බදපද ගන්න මිනිහත් බනිනවා සීරම් බනිනවා කටුවත්තක් අදගෙන ගියා වගේ පාරක කද්දාකවත් ඉවරයක් නැහැ. වාඩි වෙනකොටම දන්නවනම් මම මේ කායනුපස්සනාවේ දැනගන්න හදන්නේ කායස්මින් උප්පාදෝ පඤ්ඤායති වයෝපි පඤ්ඤායති කයේ සතිය හිතීමක් කියලා එක්කුත් තියෙනවා පැදුරටත් නොකිය යෑම කියලා එක්කුත් තියෙනවා ආ මේක දකින්නයි මට තියෙන්නේ. දැන් පණින්නේ ඇහැට වෙන්න පුළුවන්, කනට වෙන්න පුළුවන්, නාසයට වෙන්න පුළුවන්, දිවට වෙන්න පුළුවන්. කොයි එකට පැන්නත් කයේ හැට ගැනීමක් තියෙනවා. ඒත් එම් කයේ නැතිවීමක් තියෙනවා. අපි ඉස්සල්ලා මේ භාෂාව උහුරු කරනකොට කියන්නේ කයේ සතිය කායගත සතිය හට ගැනීමක් තියෙනවා. කායගත සතිය නැතිවීමක් තියෙනවා. මේ නැතිවීමට අපි පුදුම තරහක් තියෙනවා. නැතිවට අපි පුදුමාකාර ද්වේෂ කරනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවයි කියන එක බුදුරජාණන්සේ කියලා තියෙන විඥායයට බලනකොට මේ ධර්මනේ දකින්නේ. බුදුහාමුදුරුවෝ මේ පෙන්වලා දන දේ දකින්නේ. නමුත් අපි ඇතිවීමට සතුටු වෙනවා නැතිවීමට කනගාටු වෙනවා මොන්න තරම් අසාධාරණ හිතක්ද කියලා හිතන්න. කයේ හිත පිහිටීම කෙරේ සතුටු වෙනවා. කයේ හිත කයෙන් හිත පිටේයන් පිළිබඳ කනගාටු වෙනවා. ඒක හරියට සතේ කාසියක් දීලා මට රජිනිගේ මූණ පැත්තියට පැත්ත විතරක් දෙන්න කියනවා පොල් ගහ නැති සතේ කාසියක් ඉල්ලනවා. සතිය කාසියක් ගන්නවනම් රජිනිගේ ඕන මේ පැත්තේ අනිත් පැත්තේ වෝල් ගහ මන් දන්න ඒ දවස්වල තඹසත්තු දැන් ඇත්තෙත් නැතුව ඇති. කාසියක් ගන්නවනම් දෙකම ගන්න ඕන. එක පැත්තක් ගන්න බෑ. ඉතින් භාවනා කරන කෙනත් ඈඳුත්ත දෙන්න හදනකොට කියනවා මට මේ පැත්ත නැතුව අර පැත්ත විතරක් දෙන්නේ කියලා. ඉතින් මේක හරියයි. කද්දාකත් හරියන්නේ සකවදාරි ධම්මාදිත්‍යයක් හදා ගන්න ඕනේ. මේ කායानुපස්සනාව කියලා කියන්නේ පටන් ගත්ත දැනෙල ඉවර වෙනකම්ම කයෙහි හිත පවත්තන කතාවක් නෙවෙයි. උඹට මේ හිතේ තියෙන නොසණ්ඩාල ගතිය පෙන්වන්න, කඩප්පුලි ගතිය පෙන්වන්න, චපල ගතිය පෙන්වන්න පුංචි දොර කවුලක් විතරයි. ඔබ මේකත් නැතුව පිස්සු ඇති රිලෙවෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලමින්, ශබ්ද ආමින්, ගන්ධ රස පහස විචමින් ඉන්නවනම් අතෝරක් නැතුව තණ්හා. අතෝරක් නැතිව තණ්හා කිසිසේත්ම ඒක නෑ කියලා අතක් කුසල කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ කයේ එක චිත්තක්ෂණයක් තියෙනවා. ඒ චිත්තක්ෂණයට මම සීලයක පිටලා සිල් අරගෙන සිල් තුන් වට කරගෙන භාවනා මධ්‍යස්ථානගෙන සියලු වැඩ පහ තබලා කායික ක්‍රියා වාචික ක්‍රියා නතර කරලා කයේ මම හිත තිබ්බා අම්මේ යන්තම් කයේ කායानुපසනාව පිහිටියා කියලා යම් කිසි කෙනෙක් ඒක සමාදන් වුණා නම් එයාට ඒ සමාදන් වෙච්ච චිත්තක්ෂණයේ තණ්හාව නැති බව ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ ඒක තේරෙන්න කයෙම හිත පිහිටවල බොහෝ වෙලා හිත පවත්තන්න ඕනේ. බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. දන්නේ නැතුව රූපෙන් සද්දෙන් ගඳෙන් රසෙන් පහසෙන් පැනපැන ඉන්න හිත උදෝරේ නැතුව දෝරේ ගන්න තණ්හාව. කයේ හිත පිහිටියා නම් ඒ පිහිටපු චිත්තක්ෂණේ තණ්හා මාන දෙටි නෑ. නමුත් ඒ බව තේරෙන්න කයේ තික වේලාවක් ඉන්න නිසා ආධුනිකයට පුදුමාකාර බර වග බර බර වගකීමක් ඇවිල්ලා තියෙනවා. පෘථග් ඒ නිසා ආධුනිකයා පුදුම විදියට පශ්චාත්තාප වෙනවා කවදානම් මම භාවනාවෙන් සතුටු වෙන්නේ කියලා. ඒකට හේතුව භාවනාව පිළිබඳව ආකල්පේ හොඳ නැතිවීම. සම්මිච්ඡා සංකල්ප නිසා. ඉතින් ඒක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. මේ මිච්ඡා සංකල්පේ තියාගෙන කරලා කරලා කරලා කරලා බණ අහලා අහලා අහලා කමඨාන සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා වාඩි වෙලා මම මේ කයේ හිත තියන්න මට අයිතිවාසිකම් තියෙනවා. නමුත් මෙතන හිටපන් කියලා අයිතිවාසිකම් කියාගන්න ආත්මයක් මට නැහැ. මෙන්න මේ විදිහට අනාත්ම ගතිය කියලා කියන්නේ නිහතමානී ගතිය කියලා හිතා ගන්න. ආත්ම ගතිය කියලා කියන්නේ ඕලොමොල කමක්. මම ඉඳ ගන්න මට කයෙ මෙහෙම තියෙන්න ඕන කියලා හිතාගෙනවා. කිසිම කෙනෙකුට ඒ කම්පැනියක් දුවන්න හම්බෙන්නේ කම්පැනි ඒකාන්තයෙන් බංකොලොත්. මම ඉඳ ගන්නකොට දෙනවා මම පුළු පුළුවන් වෙලාවේ කයෙ හිත පිහිටවනවා, පිට පනිනවා. පිට පයින්නවා කියලා කියන කය නැති වෙනවා. ඒ නිසා මුලදී කිව්වට අපි සතිය ඇති වෙනව නැති වෙනවයි කියලා අද විද්‍යාව ඇවිල්ලා තියෙන එක තැනකට ඒ වෙලාවේදී ඇත්තටම කයක් ඇත්තෙත් නැහැ කියලා. සතිය කයේ පිහිටලා නැතුව අපි රූප බලන වෙලාවට යනකොට අපිට රූප ගැන කතා කරන්න පුළුවන් නම් මේ එක විඥාණයකට දෙකක් කරන්න බෑ. ඒ නිසා අපි කයෙන් 100ට 100ක්ම සමුගන්න ඕනේ රූපේ බලන්න. කයෙන් 100%ක්ම සම ගන්න ඕනේ සද්දයක් අහන්න. කයෙන් 100%ක් සම ගන්න ඕනේ ගඳ, රස, පහස ලබනද මේක යෝගාවචරයට ටිකක් අත්දකින්න පුළුවන්. සක්මන් කරනකොට තේරෙන පටන් අර ගන්නවා නිකන් දෙකක් වැඩ කරනවා වගේ. වම දකුණ තියෙනවත් තේරෙනවා. හිතවිලි වගේකුත් පසුබිමේ තියෙනවා වගේ. නිකන් සේයාව, ඡායාව, මායාව වැඩ කරනවා. ඉතින් මේ යෝගාවචරයා මේකෙදි මේ හිතවිලි වල මොකද්ද තියෙන්නේ කියලා හිතවිලි පැත්තට අවධානය ගියොත් ඒ හිතේමත් එක්කම කයේ පහස දැනීම නැති වෙලා යනවා. කය අල්ලන්න බෑ. නේ මේ හිතවිලි ආවට මට බුදුහාමුදුරෝ කියලා තියෙන මට ගුරුහාමුදුරෝ කියලා තියෙන කය බලණ්ඩයි කියලා කයේ වම දකුණ බලන්න ගියොත් අර හිතවිලි පොඳ වෙලා යනවා. ඒක නිසා මේ දෙකක් ඉදිරිපත් වෙච්ච වෙලාවක තමන්ගේ අවධානය කෝකටද යන්නේ? එතකොට අවධානය එකකට දෙනවා කියන්නේ තව පහක් කපා දැමීමක් කියන එක තමයි මේක දර්ශනයෙන් පෙන්නන්නේ. ඒක නිසා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිය වර්ණන කරනකොට කියනවා දීයති චිත්තක්ෂණේක අපිට රූප සද් ඇහැ කියන දෙකම තියෙනවා බලන්නෙක් වෙන්න පුළුවන්. දීයති චිත්තක්ෂණේ අපිට කනක් තියෙනවා සද්දක් තියෙනවා ඕනනම් අහන්නෙක් වෙන්න පුළුවන්. දීයති චිත්තක්ෂණේක අපිට ගඳක් තියෙනවා නාසයක් තියෙනවා නාගත බලන කෙනෙක් වෙන්න පුළුවන්. ජීය චිත්තක්ෂණ රසත් තියෙනවා, දිවක් තියෙනවා, රස බලන්නෙක් වෙන්න පුළුවන්. දිය චිත්තක්ෂණේ කයත් තියෙනවා. ඒකට හිත යොදලා මම වෙමි කියන එක දකින්නත් පුළුවන්, හිතන්නත් පුළුවන්. ඒ නිසා එක චිත්තක්ෂණයක හය පොලකින් කාරණා හිතට කලමින් තියෙනවා. රූප ගලනවා, ශබ්ද ගන්නවා, ගන්ධ රස පහස. නමුත් අවාසනාවට අපේ යන්ත්‍රේ එකවරකට එකයි ගන්න පුළුවන්. රූපයක් ගත්තොත් අනෙක් පහම අනිවාර්යයෙන්ම කපන්න ඕනේ. ශබ්දයක් ගත්තොත් ඒක තියාගෙන ඔක්කොම කපන්න ඕනේ. අපි දන්නවා අශෝක රජුරෝ රජ වෙනකොට කුමාර පැලන්තියේ 101ක් හිටියා. එයාට රජ වෙන්නම් ඊටර 100ම මරන්න ඕන. කතා දෙකක් නැහැ. ඔච්චර රජබල පුත කියන්නේ. අපේ සිංහල ඉතිහාසයේ 40 48ක් පිය රජවරු මැරුණේ පුත්‍රයාති. ඔය දෙන්නෙකුට රජ වෙන්න බෑ. එකෙක් ඉන්නවනේ ඌ කපන්න ඕන. ඒ නිසා අපි එකෙක් රජ වෙනකොට තව එකෙක් මරනවා. ඒ කතා දෙකක් නෑ. ඒ නිසා අපි රූපයක් බලනවායි කියලා කියන්නේ ගන්ධ රස පහස කය පාවා දෙනවා. මේ බව දන්නේ නැතුව අර බලපු රූපේට තියෙන තෘෂ්ණාව නිසා ඒකේ කොච්චර নিমগ্ন වෙලා අපි ඉන්නවද කියනවනම් ඒ කොච්චර රස විඳිනවද කියනවනම් මේ රූප තියෙන වෙලාවේ ශබ්දක් තියෙනවා මම මම ඒකට අභව්‍යයි මේලායි ගන්ධ රස පහස තියෙනවා මම ඒකට අභව්‍යයි කියලා බුදුබණකින් අහන විලාක මිසක් කවදාකවත් අපිට දෙකකට අවධානය යොමු කරන්න බෑ. ඒක නිසා කායानुපසනාව කරනකොට අපිට ලැබෙන ලාභ රාශියක් තියෙනවා. එක කයේ හිත උපදිනවා වගේම වැයවීමක් තියෙනවා කියන එක දැක් ගන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක කයේ හිත තියෙනවනම් රූප බලන්න බෑ කියලා, සද්ද අහන්න බෑ කියලා, ගන්ධ රස පහස විඳින්න බෑ කියලා තේරෙනවා. එතකොට තේරෙනවා අවධානයෙන්, මනසිකාරයෙන්, විතක්කයෙන් අපි කයට හිත යොදවන්න ගන්න උත්සාහය තුල රූප ශබ්ද ගන්ධ මන වනසන හිතවිලිත් තියෙනවා. එකට අවධානය යොමු කරන අනව අනිවාර්යයෙන්ම අපි අභෞවිය භාවයටපත් කරනවා. ඉතින් ඒ නිසා කාටද කඩුව දෙන්නේ කියන එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා ඇහ කන දිව නාසය කය මන තියෙනවා ඊ ගාව චිත්තක්ෂණේ කොයි කෙනාට මේ මනමේ කුමාරි කඩුව දෙයිද කියන එක කාටවත් මොනම හේතුවකින්වත් පූර්ණ නිගමනයක් කරන්න බෑ ඒ නිසායි බුදුරජාණන්සේ කියන්නේ මෙතන අනාත්මයක් තියෙන්නේ රූප දැකීම වෙන්න පුළුවන් සද්ද ඇහිම වෙන්න පුළුවන් ගන්ධ රස පහස වෙන්නත් පුළුවන් ඒ දේ මේකයි කියලා දන්නවා නම් ඒ යෝගාවචරය ආයාට දැනගන්න පුළුවන් මෙයා මම ඇල්ලුවේ මේ ඔක්කොම තියදී රූප බලන්න ගියේ රූපෙන් වැඩියෙන් තණ්හා උපදින නිසා මේ ඔක්කොම තියදී මම සද්දයක් අහන්න ගියා නම් සද්ද ගියේ වැඩියෙන්ම ආස්වාදයේ දෙන නිසා මම ගන්ධ රස පහතකට ගියා නම් ගත වැඩියම තණ්හාව දෙන්න නිසා රස තණ්හාව දෙන්න නිසා පහස තණ්හාව දෙන්න නිසා ඒ නිසා ඒක කල්ැතුවම තීන්දුයි වැඩි තෘෂ්ණාව දෙන දේ නිතරගෙන් ජය ගන්න. අසතියෙන් ගත කරනවා කියලා කියන්නේ මේ නිතරගෙන් එන අවස්ථාව තණ්හා වැඩියම දෙන තැනට ඇති කරලා අපි තණ්හා දාස පාපතර මාර්ගපාක්ෂියව ගත කරන ජීවිතය. බුදුරජාණන්සේ ඉස්සල්ලාම කියන්නේ මෙන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි බලපං රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන හය තියේදී ඇහැ, කන, දිව, නාසය, කය, මන කියන මේ ආයතන තියේදී ඊ ගාවට කොයි එකකටද යන්නේ කියන එක කවුද තීන්දුව කරන්නේ? ඒ තීන්දුවෙන් උඹට අර්ථ සිද්ධිය සිද්ධ වෙනවද? ඒක උඹේ තීන්දුවක්ද? කාගේ න්‍යාය පත්‍රයේද? එක්කෙකුට න්‍යාය පත්‍රයක් නෑ. ඒක තන්නේ කර මාරපාක්ෂිකයි වැඩියම තණ්හායන දෙයට ඇදිලා යනවා. මේක දැකීම කකුසලයක් නෙවෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. උගදෙනෙක් හිතනවා මේක දකින්න එක අකුසලයක්. මොකද මේ තණ්හා වැඩ කරන යන්ත්‍රයනේ දකින්නේ. ඒ නිසා මේක නොදකින් නොපතන් නොදොමකින් ඒ වෙනුවට නවකුට වෙලක් කරගෙන ගණන් කර කර ඉන්නේ කොහොඳයි. ඌව බලන්න යන්න හොඳ නැහැ කියලා උගදෙනෙක් හිතනවා. විපස්සනා කරන කෙනා කියනවා ඒ තමන් වෙනුවෙන් කාගේ න්‍යායපත්‍රේ ක්‍රියාත්මක වුණත් කාගේ න්‍යායපත්‍රයේද ක්‍රියාත්මක වෙන කියලා දැන ගැනීමේ ශක්තිය මනුස්සයර තියෙනවා. අන්න ඒක දන්න වෙලාවේදී තාම අපි ගොඩ ඇවිල්ලා නැහැ. හැබැයි භාවනා නොකරනම් අපි වැටිලා ඉන්න අනතුරු මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා නැවත නැවතත් මේ හිත වැඩි තණ්හාවක් දෙන දිහාවට ඇදගෙන යන හැටි බලාන හිටියොත් අපිට කාටවත් කියත හැකිද ඌ මට වැඩි තණ්හාව අඩු එකෙක් හරි වැඩි එකෙක් කියලා. කිසි කෙනෙකුගේ වෙනසක් නැහැ. ඔක්කොගේම යන්ත්‍රය දුවන්නේ එකම ක්‍රමයට. වැඩියෙන් තණ්හාව තියෙන දෙයට ඉබේම ඇදලා යනවා. ඉතින් අපි ඒ චේති කරන මන්නම් හැදිච්ච මිනිහෙක් මගලන්නේ අරු අරක්කු බොනවා. මූ සූදු කෙලිනවා. අර හැම එකාම සූදුවේ ඉන්නේ. හැම එකාම සුද්ධ අබ්බැහියක ඉන්නේ. කාටද පුළුවන් අරුට පුට විරුද්ධ නීති දාන්න? කාට හරි අත උසලා කියන්න පුළුවන් නෑ මගේ නම් අබ්බැහියක් නෑ මට ඕන වෙලාව කායන වසනකට යන්න පුළුවන් මට ඕන වෙලාවට චිත්තාන වසනකට යන්න පුළුවන් එහෙම කාටවත් බෑ නිසා හැම කෙනාම ඉන්නේ වැඩියෙන්ම තණ්හා වෙන දෙයට ඉබේම හිත දුවනවා අන්නික දන්න කෙනා බුදුරජාණන්සේ කියා සඳහන් කරන මනුස්සයා භයානකම දන්නවා භාවනා නොකරන චිත්තක්ෂණයක කොච්චර තණ්හාව දෝරේ ගලනවාද මේ වෙලාවේ තාම තණ්හා දෝර ගෑනේ නතර වෙලා නැහැ හැබැයි දැන් රාත්තරල් ගන්න දන්නවා බඩේ බොක්කේ මෙච්චර මඩ තියෙනවා කියලා රාත්තල් ගාන දන්නවා. ඒක නිසා කනකොට කාපම් මල්ලි කිරලා කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙතෙක් කල් කෑවේ කිරලා නෙවෙයි. කිලෝරකටෝ ගලන එක දැන් දන්නවා. මේ දුවන යන්ත්‍රයේ දුවන්නේ මෙච්චර සද්ධාවේ මෙච්චර සිල් අරගෙන මෙච්චර ධර්මේ බව දැනගෙන කයෙ හිටපන් කියවට ඉන්නේ නැතුව වෙන දැනකට යන්නේ ඇයි? ඒක මීට වැඩිය තණ්හාව තියෙන නිසා. ඒක තේරුම් ගැනීම එක පිළිගැනීම ඒක රෝග නිర్ణය කර ගැනීම බුදුරජාණන්සේ කවදාවත් වගකීම් බාර ගන්නෑ ඔබම දවලා ගනි. උඹ මම මේ දෙන කණ්ණාඩිය මම මේ දෙන සමීකරණේ මම මේ දෙන ක්‍රමේ උඹම බලාගනි. බලාගෙන හිතපන් අසතියෙන් ගත කරනවා විතර උඹට උඹ ද්වේෂකම් කරන දෝහිකම් කරන වෙන අවස්ථාවක් නෑ. දිසෝ දිසං යන්තං කෛරා වේදීවාපන වේදිනා මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට යම් ආකාරයක ද්වේෂයක් කරනවාද වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට යම් ආකාරයක ද්වේෂ කරනවාද මෙන්න මේ කාරණාව දන්නේ නැති මනසකගේ හිත ඒ මනසයට ඒහා සමාන දුකක් ඇති කරනවා Taman දන්නේ නැත්තම් හිතන්නේ මම සදාචාර සම්පන්නයි මම ගත කරන ජීවිතේ න්‍යාය පත්‍රයක් තියෙනවා මම හරි ශෝක් කියලා හිතාන ඉන්නේ නමුත් කඩුව බාර දීලා තියෙන කාටද දුක්ඛානම් බාර දීලා තියෙන කාටද තණ්හා දාසයට තණ්හා රාජිනියගේ රාජධානියේ අපි බැල මේකම් කරනවා තණ්හා රාජිනිය අපිව තීන්දුව කරනවා බැලියෝ වගේ. ඒක නිසා හිත පිට යනවා කියනක පශ්චාත්තාවයක් වෙන්න කාරණාවක් නෙවෙයි. ඒක ඉදිරි භාවනාවට අමුද්‍රව්‍යයක්. හිත පිට යනකොට හිතනද ඇහි උපදිනා වගේම ඇහි වැයවීමක් තියෙනවා. කනේ උපදිනා වගේම කනේ වැයවීමක් තියෙනවා. නාසයේ දිවේ වගේම කායන පස්සනාවෙත් උපදිනා වගේම වැයවීමක් තියෙනවා. මෙන්න මෙවැනි අල්ලපනල්ලක් තියේදී මම වැඩි වැඩි චිත්තක්ෂණ ගානක් කයේ පවත්තන්න ගියොත් මට යම් ප්‍රමාණයක පාන ශක්තියක් එයි. හැබැයි ඉසල ලෑස්තිලා යන්න මම තටමැව්වට දැඟලුවාට ඒක හිතින්නේ නැවත නැවතත් නියතමානීව යෙදවනකොට කයේ හිත පිහිටන වෙලාව වැඩි වෙනකොට ඒ යෝගාවචරයට බොහෝ කල් ගියාට පස්සේ තේරෙනවා මේක නොකිරුවා නම් මගේ හිත කොතනද තියෙන්නේ මම කොච්චර කෙලෙස් ඇති කරනවද ඒ නිසා මේකේ මට ආනිසංස තාම තේරෙන්නේ අඩු ගානේ මං ආරක්ෂක අතක ඉන්නේ දැන් ආරක්ෂක පැත්තක ඉන්නේ කියලා දිගට දිගට යනකොට තමයි කායනපස්සනාවේ ආනිසංස තේරෙන පටන් ගන්න. ඒකට සෑහෙන ගැම්මක් ගන්නවා. හැබැයි ඉතින් ඒක නොදැන කෙරුවයි කියලා ප්‍රශ්නයක් නෑ. ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒ වගේම මුල් අවස්ථාව පව කරන තු ඊගාටිකට යන්න බෑ. නිසා මුල් ටිකේදී විශාල ශ්‍රද්ධාවක් ඕන. ශ්‍රද්ධාවෙන් තමයි ආයෝජනය කරන්නේ. අර්ථයෙන් තීරුම් අරගෙන නෙවෙයි. කවදා හරි ඒක සාක්ෂාත් වෙනකොට තේරෙනවා මේක අම්මට මට කරලා දෙන්න බෑ තාත්තට මට කරලා දෙන්න බෑ බුදුහාමරෝටත් මට කරලා දෙන්න බෑ මේ සද්ධාවෙන් යුක්ත මේ කරගෙන කරගෙන යනකොට දවසක කායනුපස්සනා පුරුදුනා විතරක් නෙමෙයි කායනුපස්සනාවේ ඉඳිල්ලෙන් කැපෙන කෙලෙස් ප්‍රමාණය. අයින් වෙලා තියෙන තෘෂ්ණා ප්‍රදේශය මෙච්චරයි කියලා හිතා ගන්න බෑ. එදාට දු සතුටක් ඇති වෙනවා ශාසනයක් නොතිබුණා නම් අපි කොහෙද බුදු කෙනෙක් පහළ නොවනම් අපි කොහෙද? ධර්මයකට හිත නොදුන්නා නම් අපි කොහෙද? චන සම්පatti උපයගත්තේ නැත්නම් අපි කොහෙද? කල්යාණ මිත්‍රෙක් හම්බුනේ නැත්නම් අපි කොහෙද? ධර්මයේ ඇහුවේ නැත්නම් කොහෙද? මේ පැවිද්දක් කියන එක ලෝකේ නැත්නම් අපි කොහෙද ඉන්නේ? ආනේ ටික තේරෙන්නේ Taman සෑහෙන දුරට ගිහිල්ලා සද්ධාවෙන් තමයි යන්නේ. මේක සාධාරණීකරණ වෙලා සාක්ෂාත් කරණයක් වෙනවා. නමුත් එතකොට ආධුනිකයට කියලා දෙන්න ලොකු පරතරයක් ඇතිලා ඉවරයි. එයාට තේරෙනකොට ආධුනිකයට කියලා දෙන්න බැරි තරම් විශාල පරතරයක් ඇති වෙනවා. ඊට පස්සේ විශාල අනුකම්පාවකින් ආධුනිකයාගේ තියෙන ආධුනික මනස දැනගෙන, චපල මනස දැනගෙන ඒක කියලා දෙනවා කියනකොට මෙයාගේ කටයුතු ඉබේම සිද්ධ වෙනවා. අතෙන් ගිය කෙනාගේ ඉදිරි ගමන සිද්ධ වෙන්නේ මේ දුෂ්කර ගමනේදී ආධුනිකයාට ආයසරයක් තනින් කිරිබොන බබෙකුට කියලා දෙනවා වගේ ආයෙ කියලා දෙන්න උත්සාහ කරනවා. එතකොට තේරෙනවා මම මෙතෙන්ට එනකොට මේ කාපු කෑමන තමයි මේ ආධුනිකයා දඟලන්නේ. මට විශේෂයක් නැහැ මම කරපු නිසා හරි මේ ආධුනිකයාට ඒක කියලා දෙන්න ඕන කියන නිසා ඒ ගමන හරහා තමයි අපි මේ අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන්නේ. නිසා කිසි කෙනෙක් පහත් කිසි කෙනෙක් නොදන්නවා කියලා එකක් නැහැ හැම කෙනාම පටන් ගන්නකොට පටන් අරගන්නේ නැස්චාත පැත්තෙන් තමයි. ඒ නිසා කායගත සතියේදී එහෙම නැත්නම් මේ හයක් වූ අජ්ජත්තික ආයතන කතා කරනකොට කායගත සතියෙන් පටන් අරගත්තත් මෙතෙක් වෙලා මම දේශනාදි මතක් කරගත්ත විදියට අන්තිමට ඇහැට හිත ගිහිල්ලා හිතෙන් පිට යන ගතිය කනට හිතට ගිහිල්ලා කනෙන් පිට යන ගතිය ආදී සියලු දේ කායනුපසනට සාපේක්ෂව දැනගන්න පුළුවන්. නමුත් ඒක හරි විචිත්‍රයි. ඒ කතාව හරිම විචිතුරුයි. නමුත් මම හිතන්නේ අද අපිට මීට වැඩි වෙලා ගන්න පුළුවන් කියලා. අපි නිසා බලාපොරොත්තු වෙමු. ඉදිරියට ධර්ම දේශනාවලදී මේ හදාගත්ත පදනම මත ඉඳගෙන අපි කොහොමද මේ ධර්මෝජාව රස විඳින්නේ අපි කොහොමද මේ ධර්ම රසය රස විඳින්නේ කියලා ඒත් එතෙක් සියලු දෙනාට තමයි මේ කරගෙන යන වැඩේ වැඩි ශ්‍රද්ධාවකින් වැඩි වීරියකින් වැඩි සතියකින් සමාධියකින් ප්‍රඥාවකින් කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා